අවශ්‍යයි සියලු දෙනාටම තිරුවන් සරණයි අපි ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රසංචාරාත්මක වැඩ පිළිවෙලක ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු සතිವಾರය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කරන විට සක්මනේ හොඳට සමාධිය ආවම මට මම කවුරුද දෙකටම තේරෙනවා. ඔබට රූප පෙනේ. සමහර දේවාවට ඒවා හඳුනා ගන්නවා. ඒ සත්මා කැරෙන්නේ නැත. රූප හඳුනා ගත්තත් ඒවාට හිත නොයෙන්නේ. මෙහිදී ඒ රූප හඳුනාගන්නේ ක්‍රියාසුත් වලින්ද සමාකර අනුකම්පාවේ මේ පහදා දෙන්න. මෙතන ක්‍රියාත්මක වන්නේ ආරවහන්සේ දේශනා කළ මැසිනේ මැසොත් ක්‍රමය දේවාන් සමෝ මේකෙදී ඇත්තට රූප වෙනුවට ඒක අන්දෙක් දක්වපු රූපයක් වගේ සද්දයක් ඇහුනට ඒක බීජෙක් ගහපු සද්දයක් වගේ සද්ද කිසිම අන්තර්ගතයක් ඇතුළට යන්නේ නැහැ රුචි අරුචිකමක් යන්නේ නැහැ නමුත් ඒ වෙනුවට වම දකුණ අන්තර්ගතය ගන්නවා ඒ නිසා අපි දන්නවා මේකට ගිහිල්ලා තියෙනවා මේකට ගිහිල්ලා නැහැ එතකොට මැෂිමේක කාවේ තියෙන මොනම දෙයක්වත් නැහැ. අපදකුණටත් නැහැ හිත. රූප සත්ත්ව ගන්ධ රස වලටත් නැහැ. ඒ නිසා සිද්ධ වෙනවා. චේතු ප්‍රඥා ගහක් ඉස්සරහා සිද්ධ වෙනවා වගේ කිසිම දෙයක අන්තර්ගතයක් ගන්නෙත් නැහැ. විනිශ්චය කරන්නෙත් නැහැ. රුචි අරුචිකුත් නැහැ. ඉතින් සමේක ඊටදී පාලනයක් කරද්දී ප්‍රතිපත්තියක් කරද්දී සිද්ධ වෙන්නේ ක්‍රියාහිත කියලා කියනත් පුළුවන් එක පැත්තකට ක්‍රියාහිත කියලා කියන්නේ නෝබ දෝෂ මොහොනේ තොරහිත එහෙම නැත්නම් අචේතනිකව එන දේවල්. නමුත් මෙතන සක්මනක මෙහෙව පිටක් තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස වලක ක්‍රියායිතක් වගේ තියෙනවා. ඒක නිසා අපිට සුද්ධ වශයෙන් මේ ක්‍රියායිත කියලා කියන්න බෑ. නමුත් මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දන්න එක දෙයක උදාසීන දෙයක හිත රැඳවීමෙන් බොහෝ කොට ඇති වෙන්න පුළුවන් කෙලෙස් ඇති නොවීම සඳහා නෝපන් කෙලෙස් නොයිපදවීම සඳහා ගන්න ප්‍රයත්නයක් තියෙනවා මේකට ඉන්දිය සම්මතය කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ අනිත්‍ය සමාන අනුදාසන විඥාන මේ එකම විස්තර කරන්නේ එම අවස්ථාවක් ගැනද විසරණ සාරාංශික අවස්ථාවක් විස්තර කරන්නේ එකම අවස්ථාවක් එකම අවස්ථාවක් ගැනද ඇතරම තීරීපු මූල ධර්ම බැලුවොත් පේනවා අනිමිත්‍ය සමාධියටත් වැඩිය ගැඹුරුයි අනිමිත්‍ය අනිමිත්‍ය සමාධියටත් ගැඹුරු වැඩි ගැඹුරුයි අනිදස්සන විඥානය කියන එක. නමුත් යෝගාචරත් අද බල කලර් ටීවී එකක් බල බල ඉඳලා බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකක් බලනවා. ඒ බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී එකේ ඩොට්ස් විතරක් වැඩන එක බලනවා. අන්නේ විදිහට බලනකොට යෝගාචරයගේ බලන කෙනාගේ රසස්වාදය ගිලිලා යනවනේ. වර්ණයක පැවිලි බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා ඩොට්ස් හතරක් වදිනවා. ඒ ඩොට්ස් හතරට පස්සේ ඔක බැලුවත් එකයි නැතත් එක. ඒ වගේ කලර් එක කාම ගන්නවා නම් බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනකොට ඒ කාම සංඥාව අයින් කරගෙන ඊට පස්සේ ඩොට්ස් වැටෙනකොට අනිමිත්තක්. ගෑණියක් පිළිමේ කෙල්ලෙක් කොල්ලෙක් මොකක්වත් නැහැ ඩොට්ස් ඉන්න. හැබැයි මේ ටික සංවිධානය වෙලා තමයි ඔය සුඛාන්තයක් හරි දුක්ඛාන්තයක් හරි බලනවා. නමුත් අර සුඛාන්තය දුක්ඛාන්තය බලනවා වගේ සම්පතියක් නැහැ ඩොට්ස් වල. ඩොට්ස් බලන්නේ තමයි හිතෙනවා. එතකොට මේක බැලුවත් එක නොබැලුවත් එක. අන්නේ විදිහට අනිමිත්තට යනකොට එහෙම නැත්නම් අනිමිත්තට යනකොට සිද්ධිය තියෙනවා. සිද්ධියතාව ඥාන පිටින් බාරපත් වෙලා නැහැ. ඒක තව ඒ සංඥා වලට මෝරලා නැහැ. මේ සංඥා මෝරන්න ඕන කරන මූලික ශක්තිය තියෙනවා. ඒක නිසා තේරෙනවා මම දැන් ජීවත් වෙනවා නිින්ද කියලා නෑ සීනතුලා නෑ නමුත් මගේ හිත අල්ලලා තියෙන අවල් එකේ කියලා නෑ ඒක ලෙස්සන සුළු ගතියක් තියෙන්නේ එතකොට නිමිති ජීවත් ගන්නෙත් නෑ ඒක නිකන් නිමිති නැතුව ඒක හොඳටම වුණාට පස්සේ තමයි තේරෙන්නේ එහෙම නැත්නම් ඒක අගය කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ එහෙම නැත්නම් ඒක සමාදන් වෙන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒකට දැඩිම යටවට්ටමක් තියෙනවා විඥානේ ඒක මේ නිමිත්තක් ගැන හෝ සංනිවේදනය කරන්න පුළුවන් ගතියක් හෝ බෙදා හදා ගන්න පුළුවන් මොකක්වත් නැහැ. ඒකේ ප්‍රകൃති මූලික தත්ත්වයටපත් වෙනවා. ඒ தත්ත්වපත් චාන් කියන අනිමිත්ත කියලා. අනිමිත්ත කියලා කියන්නේ ගංගාවක් තමයි අනන්‍යතාවය කැප කරලා මොහොතට දී වෙලා යනවා. ඒක නැත්තම් ලුණු කැටයක් ගංගා නම් ගඟට දැම්මා වගේ. ලුණු කැටේ මොකුත් දෙන්නලුණු තියෙනවා. නමුත් ඒක දී වෙලා ගියාට පස්සේ ඒකේ නිමිටි කරන්න පුළුවන් ගතියක්, හුවා දක්වන්න පුළුවන් ගතියක්, මම මේ ඉන්නේ කියලා ප්‍රේමුම් කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒක සමස්තේ විසිරියනවා. සමස්තේ විසිරි ගියාම මාන්නයක් ඇති කරගන්න බෑ. අමාරයට දෙවි වෙනස්ම උසස් පහක් කියලා. ඒ මේ කුට්ටිය කඩා ගන්න ඕන කියලා කොයි දෙත් එකයි. ඒ විශ්මේ choice එකක් නැහැ. choice එක අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතකොට පේන්නේ බුද්ධිලගේ මරණයක් වගේ. නමුත් බුද්ධිලට මොනවක්වත් වෙලා නැහැ. යාගේ අගයන් ආඩම්බරයක් වල සමාජ කට්ටයක් ඇති කරන්නේ නැහැ. බුද්ධිලික ඝර්ෂණයක් ඇති කරන්නේ නැහැ. ආතතියක් ඇති කරන්නේ නැහැ. ස්වභාවික විදියට වැඩ යනවා. මේ කාර්යයක වතුර පොර හැල්ල ගහක් වැඩෙනවා. යාට කවදාත් ඉමෝෂන්ස් නැහැ. ගහකින් කාටවත් මානසික ඉමෝෂන් ගත්තරම් ඒක මූලික. කස් කියන්නේ ඉමෝෂන් දෙන එකක් නෙමෙයි. යන්නේ වගේ තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙසටක් මිනිස්සුෙක් වඩපත් වෙන්න පුළුවන්. ආයෙ ඕනනම් ගහක් ගලක් වගේ, බීරෙක් වගේ, පොට්ටෙක් වගේ ඉන්නත් පුළුවන්. ඉතින් අර අනුපදිශේෂ නිර්වාණ ධාතුවේදී මිනිස්සුෙක් වෙන්න පුළුවන්, ගහක් ගලක් වෙන්න පුළුවන්. සම්පදිශේෂ උනාට පස්සේ ආයෙ එහෙම වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අනිත්වාදී කෙලවර වෙනවා. ඒ නිසා මේ හරි අමාරු හැබැයි රසවත්, විස්තර කරන්න රසවත්. ආයෙත් ඒක දර්ශන විද්‍යාව ඊට කරනවා. ඒකට ඒ කරන කෙනාගේ ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. භාවනා කරන එක නම් අපි කිච්චු කර ගන්නවා. ඒ වචන හරහා අපි කියන දේ සංවේදනය කර ගන්නවා. මෙහිමද මේ වෙන්නේ කියලා දැනගන්න. ඒ තනිකර චින්තාමය නමුත් භාවනා කරපු කෙනාන චින්තාමය ඥානේ හරිය රසවත්. මේක කියන්න බලන්න. ත්‍රිඥානස මේක කියන තියෙනවනේ. නමුත් භාවනාවෙන් තොරව මේ ව්‍යාකරණ හරහා භාෂාව හරහා අභිධර්මය හරහා ලයිස්තු හරහා කටපාඩම් කරලා. ඒ මනස ඇද මේ උඩු පිට අකුරු බැඳා වගේ. රසයක් තේරෙන්නේ නැහැ. රසයක් දන්නේත් නැහැ. තර්කෙටම යන්නේ මානසික ආචිතයක්මයි වෙන්නේ. අය බලවට පිටකරා මෙහෙත් නැන්ද වගේ නම් භාවනා කරන අය ඒක දැනගත්තොත් තව කෙනෙකුට මේක සංනිවේදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සම්මතිනේ අනිත් මොහොතේ අනපස්සති උන්ගේ සංකාය සංකාර. කොහේවත් කර එතකොට නිමිත්තක් නැහැ. නිමිත්තක් නැති සහිතව හිත විතරක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන්න බෑ. නාම රූප දෙක නැතුව කොහොමවත් තරක් නෑ. මේ වෙලාවේ වෙනවා තන්නේ කර නාම පද්ධතියක් විතරයි. ඉතින් ඒකට බයක් ඇති වෙනවා. සැක කරනවා. සැක කරපු ගමන් විඥානේ මොකාකාරී මේ පිරිසුදු වාස්තුවේ මායමත් දානවා. ඒ සැක ඉපදවනවා එහෙම නැත්නම් වැරදිලාද කියලා හිතනවා එහෙම නැත්නම් නිින්දට වටනවා එහෙම නැත්නම් අයිය හුස්ම ගන්න හදනවා. එයාට මේක ප්‍රතිෂ්ඨාවක් නැති නිසා කියන්නේ මේ රජයේ පෙරදුනා ඒ తాවකාලික රජේ වත් කරන්න ඉස්සෙල්ලා මේ රජය තාම බල බලවත් ඉන්නේ පරාජය පිළිගන්න ලෑස්ති නැහැ. දාන්න පුළුවන් ජගුලටිස් දානවා. එක්ක ඡන්ද පිටක් කරවකම් කරනවා. එක්ක ඡන්ද කොමසාරි සතිපතාවක් ගන්නවා. ඉතින් ඒ සෙල්ලම් තමයි. විඥාණයට දැන් ප්‍රතිෂ්ඨාව නැහැ. එයා දන්නවා දැන් ඡන්දෙන් පරාදයි කියලා. දන්නවා පෙරදිච්ච ගමන මේ මේ මොනවාද ඊගාවකටේ මුටි ගන්න වෙනවා කියලා. එහෙනම් ගන්නවද මන් දන්නේ නැහැ ලංකාවේ නම් ගන්නවා. දැන් පුළුවන් ද ඉවසන්න මොනවාද හත් රොටි කන්න රොටි කාලා පැහැරසියව එන පාර ගොටි කන්න කියලා අර මේ නිවුස් එකේ ඉස්සරහ තියෙන මිනිස්සු කීකට ලස්සන පදයක් හදලා දුන්නා. රොටි සරසියව රොටි කන්න රොටි කාලා සරසියව ඊකාර ගොටි කන්න. සුදු ගොටි කනවා කියන්නේ අන්නේ ඒ වෙලාවේදී පාවා දීලා මෙච්චර බලයක් පිඳපෝ මැජික් පෙන්න පෙන්න හිටපු විඥානය ආට ප්‍රතිෂ්ඨාවක් නැති වෙච්චාම යා නිකම්ම නිකන් කතා කියලා යන්නේ නැහැ. දාන තියෙන දහං කරන තේරම දානවා කාන්තාවට 64ක් තියනලු පිළිමින් වැඩි ඉතත් තියෙනවා. 64 ඉබේ වෙනවා. ඒක මේ කහි කඩ කර උල් කරන්න ඕනේ නැහැ. විඥානේ බලන්නේ කොහෙන් හරි බලේ තහවුරු කරන එක නිසා will to power. එච්චර තමයි අන්තිමම යටම තියෙන බේස් එක. ඉතින් ඒ නිසා ඒක අතාරින්නේ නැහැ. මේ දැක දැක දැන දැන බුදුජානනාංශක ප්‍රතිපදාව හරියටම වැඩ කරනවා. තමන්ට හොඳටම තේරෙනවා කෙලෙස් අගලි කියලා. තමන් දන්නවා භාවනාව වැඩිලා තියෙනවා කියලා. ඒ තියෙද්දි මේ ඇතිවෙච්ච විවේකයට සැක කරනවා. විවේකේ විචිකිච්ඡා කරනවා. එක්ක නින්දට වටනවා. එක්ක නැත්නම් අයිය මුස්ම ගන්න හදන අලුත් අරමුණක් ගෙනත් ගන්න. ඉතින් ඒක දිහා බලනකොට පේනවා මේ මිච්ඡා වටිපත්‍ය අවිද්‍යාව. නාහපු නිසා ලෑස්තිලා ගියේ නැති නිසා කලින් වැරද්ද මේක තේරුම් ගත්තේ නැති නිසා එකම වැරද්ද කරද්ද ආත්ම ගණන් ඉන්න පුළුවන්. මේ අපි යන පාර අහලා තිබුණා මේ පුදුජානන්ස ඉස්සලා අනිමිත් කරලා පෙන්වන්නේ black and white color TV එක black and white කියලා black and white dots කරලා පෙන්නලා දැන් ඊට පස්සේ ඔක වැහුවට ගාණක් නැහනේ. අපි කියන්නේ බෑ ඔය dot වලින් අපිට ගැහැර පිළිමේ පෙන්වන්න. ඒක සුඛාන්ත දුකාන්ත කරලා දෙන්න. කම් බලන්න බෑ දෙක කර වෙනවා. වහන්න එපා කොහොම හරි ඔය ගෑණියක් වෙන්නවා පිළිමේ වෙන්නවා කොල්ල වෙන්නවා කෙල්ල වෙන්නවා දුෂ්ටයා වෙන්නවා සින්දුවක් කියවන් කියලා ඉතින් මවනවා හැබැයි ජොලි ජොබ් එකේ ඒ දැනගෙන බලනවා නම් මේ මායාව විඥානය කරන මායාවේ එක එක කාශකට කපටකම් වල අනිත් කාශකට කපටකම් වල කිසිම වෙනසක් නැහැ කොටිම කියනවා නම් ඥාන පරිම් වේදයක් උගත් නුගත් වේදයක් තරුණ බාල මහල වේදයක් දිනව පෙරදිච්ච වේදයක් එයා අපි පත මත් තියාගෙන ඉන්න සමාජ මට්ටම මොකක්වත් නැහැ. විඥානේ ත්‍රෙට් කරනවා. එයා දානවා දෙල්ලන් ටික මොනවාක්වත් නැහැ මවල පෙන්නන්නේ. ඒක බිස්නස් කාර්යෝ දාන ඇඩ්වර්ටයිස්මන්ට් පොලිටික්ව දාන පචය. සම්බොල් වෙලා යනවා අපි ළඟ තියෙන පචත් එක්ක බලන්න. තමන්ගේ වල්ලේ තියෙනත් එක්ක බලන්න. ඒ නිසා මෙච්චර කාලෙක දැකලවත් මෙච්චර සංසාරේ යනකොට අපි කාටද මායින් කිරුවේ? බයලජ්ජාට මායින් කරාද? ඉජ්ජ සංගරට මායින් කරාද? සීලයට මායින් කරාද? අම්මට තාත්තට මායින් කරාද? රජයකට මායින් කරාද? ලෝකයකට මායින් කරාද? මොකක්ද? ඔක්කොම අපිට බාධාවල් විතර අපිට උනේ විලිටු පවර. බලය ඇති කිරීම සඳහා anything valid. ඒක කොටු කරනකොට ඒ වැනි විඥානයක් විඥානය මගින්ම කොටු කරනකොට අ බුදුජානනාථගේ තියෙන ඒ ප්‍රතිපදාවක මහිමේ වගේ ප්‍රතිපදාවකට අපි කල්ලාගෙන තියෙන එකේ වටිනාකම ඒ වගේ මේ පරිසරයක් අපිට ලැබීම පිළිබඳව කල්පනා කරනකොට ඒක මේ මානසිකට හිතා ගන්න බෑ කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්න තියෙන්නේ උනාට පස්සේ තමයි සතුට එන්නේ ආර්යම කැපිටලිස්ටික් සිස්ටම් එකක් කොහොමද ඒක කඩාගත්තට පස්සේ කියලා හිතනවා. හැබැයි අනික් කට්ටිය එතෙන් ගිහිල්ලා වැඩි ආදර්ශ කරදී කොම්බිනේෂන් එක අරගෙන ආයෙ කරකිනවා. ආයසරයක් chance ගන්න. ආය වැරදි combination ගන්න එක දන කරකරයි. communicate කරන්න බෑ. කියා ගන්න විදියක් නෑ මේ. එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ නෑ. අපිට කියන්න බෑ මෙන්න බුදුහමසු මෙහෙම කියලා තියෙනවා කියලා කියන්නේ. තමන්ගේ අත්දැකීමෙන් කියන්න බෑ. ඒ වගේ අර ගෙම්බට කියලා දෙන්න දැයිස් කිදියට. පොද බිම දෙකේම ඉන්න පුළුවන් කියලා. ඉතිරිය දන්නේ ඉච්චර අතර විතරනේ. ඉතින් උන්ගෙන අම්මා බලෝගෙන. ඉතින් ඒක නැති කරන්න බුදුරජාණන්සේ සාරාංශික කල්පලක්ෂය බොරු නොකිය වචනේ විශ්වාසය දිනව මිනිස්සුන්ගේ. අපිත් එක්කත් ඉන්නදී. අපිත් එක්කත් ඉන්නදී පාරමිතා කරන කාලේ අද්දච්ච වචනා බුද්ධා. බුදුරජාණන්සේ කාට නවත්තන්න ඕන කරන්නේ. ඒ නිසා කවුරුද බුදුරජාණන් වහන්සේ රිපෝට් කරපු ගමන් දන්නවා. එහෙනම් ඒක ඇත්තයි කියන්නේ. එහෙම නැත්නම් මොන જાතෙන් කවුරු කිව්වත් ඔය මංස බීලා වෙන්න තියයි මත් වෙලා වෙන්න තියයි පිස්සු දෙන අපිටත් පේන්න බෑ ඕක ඒක ලස්සන කියන දේ තමයි වසන සූත්‍රයේ අන්තිමට පුතඥය යමක් ඇත්තේයි කියන්නේ නම් ආර්යනාථික නැත්තේමය. පුතඥ ආර්යනාථික යමක් ඇත්තේයි කියන්නේ නම් පුතඥය යටේ නැත්තේමය. ඒත් මේ අනිදසන විඥානයක් තියනවා කියලා ඒගොල්ලෝ කියයි නම් මේ තෙතමනේ නැති වතුර තියනවා. තෙත ගතිය නැති වතුර. නැත්නම් ජාතිවත් පිළිගන්න. පිළිගත්ත දවසේ ස්පෙල් බවුන් කතා කරගන්න බැරුව යනවා. මෙතෙක් කල් ඒකට විරුද්ධව හටන් කර කර හිටියේ. පිළිගත්තට පස්සේ නිකම් මොකවඩ දැම්මා වගේ. ඉතින් ඒතිෙදි කියපු ටික තමයි 84000 දක්වස්කන්ද කියන රහත් වෙලක්. විචන බලතාව කියනකොට ඒක සංවේදනය කරන්න ගත්ත උත්සාහය නිසා සද්ධර්මයට අපි වදිනා බුදුන්ට වැඩි. බුදුහාමුදුරුවෝ සද්ධර්මයට වැඳා ඒ සම්බන්ධීකරණය communication ඒ කාය අමුතම කලාවක්. ගෞසාමි මහසර්. එක භාවනා ජීවිතයේ අපගාන අධ්‍යක්ෂින් කියාපෑම නිසා අපතොර වැඩි වෙන ප්‍රපංච ධර්ම නිසා අප ප්‍රතිපත්තියේ නද යම් දෙයක් වේ නම් එය වේදීමකට වාක්‍ය ඇහිද ඒක තමයි ධම්මික කතා අරියෝ තුන්නි බාහුව කරනවා නම් කතා කරන ධර්ම කතාවක් ඒ නැත්තම් ආර්ය තුෂ්ණි භාවය රකින්න දේශපාලනීයව කතා නැහැ දේශපාලි කරන හරියක් උදේට ලැහඳ ගන්න දේශපාලන කතා කීයක් හරි මේ තමන්ගේ තමන් ඡන්ද ගන්න කාම ඡන්ද තමයි ගොඩක් වෙලාවට සල ඡන්ද නෙවෙයි ආන්ද්‍රේ ඡන්ද නෙවෙයි කාම ඡන්ද කියන්නේ ඒවට ලොකු සාංශ කියනවා ධම්මීවා කතා, දේශපාලන නියම කතා නෙවෙයි කියලා කියනවා. අපි නිතරම පොලිටික්ස් වල ඉන්නේ. ඔයින් හරි මගේ අදහස කාටද විකුණ ගන්න අපි හදන්නේ. කොහොම හරි මට කවුරුත් නතු කර ගන්න හදන්නේ. එහෙම අදහසෙන් කතා කරනවා නම් තමන්ගේ ධර්ම අත්දැකීම පවා සන්නාමාන දිට්ඨියට යොමු වෙනවා. ධර්ම කතාවක් කරනවා. තමන් මේ අත්දැක බව ඇත්ත ඇති හැටි ප්‍රකාශ කරනකොට අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ධෛර්යයක් වෙනවා. ඒක ප්‍රපංචයක් කියන්න බෑ. ඒක ප්‍රපංච කපන ධර්මයක්. ඒ නිසා හොඳ වැඩේ තමයි පුළුවන් තරම් කතා කරන්න. එතකොට ඒක ප්‍රෙස්ටිජ් එකට යනවා. ඒක එකතු වෙන්න පටන් ගන්නවා. ඇත්තට මේ කියුමුලේටිව් ඉෆෙක්ට් එකට යනවා. ගොනු වෙන්න පටන් ගන්නවා. කාටද කියනවා පෙට්‍රල් පෙට්‍රල් ටිකක් උපයා ගත්තා නම් ඒක කටපුංචි මොහොතේ දාලා වහලා තිබ්බේ නැත්තම් උලකට හොදා කැපියකට යනවා. EDC එක දාලා තිබ්බොත් ඒ කියන්නේ අපිට ලඟුරන්නේ නැහැ. ඒ වගේම ඊතර ටිකක්, ඇල්කොහොල් ටිකක්, ඒක රුඟක් හරි සොල්ලන්ට් එකක්. ඒක හරි ඕනම දෙයක් දිහ කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. නමුත් ඒක එළිය තිබ්බොත් හුලකට බියගෙන යනවා. ඒක නිසා මේ ඥානෙ ඇත්තේ නමුත් මොඩෙක් විදිහට හැසිරෙන්නේ කියලා. බැරිම දෙයක් නම් මිනිහක් වගේ ඉඳලා හරි බේරෙන්නේ කියලා. මොකද මේක එකතු වෙන වෙලාවේ යම් මට්ටමක එනකන් හරි අමාරු ඉකොනොමි එක මේන්ටේන් කරන්න මේ ප්‍රයෝජනවත් මට්ටමට දියුණු කරගන්න. ඉතින් ඒ කාලේ හුඟක් වෙලාවට මේ ආධ්‍යාත්මික ජීවිතයේ කෝෂගත වෙන අවස්ථාවක් කියන්නේ. සමනල සමනලගේ රූපාන්තරණ එක කාලයක් ඉන්නවා උ කාල කාල කාල කාල උසික කෝෂයක් හදාගෙන ඇතුළට යනවා. ඊට පස්සේ උලන් හුස්මවත් ගන්න නැහැ. සම්පූර්ණ අයින් වෙලා ඉනවා. යන සතා නෙවෙයි එළියට එන්නේ. යන්නේ පොඩි තලමියෙක් වගේ එකෙක්. එළියට එන්නේ මොත් කෙනෙක්. ඒ පරිණාමයේදී මුල් කාලේ රිසර්ච් කරලා තියෙනවා ඒ දලබුවාගේ සයින කැමති නැතිළු මොත් කෙනෙක්ගේ සයිල බවටපත් වෙනවා. විරුද්ධ පාරක්. ඒක ඇයි සම්පූර්ණ කෝවේ දාලා අඹරනවා වගේ අනලා. ඊ දලබුවා නෙවෙයි එළියට එන්නේ. මේ වෙලාවේදී ගනුදෙනු නැහැ. ඒ හැබැයි වෙනස වෙන වෙලාවදී ලෝකෙත් එක කරදුන්නේ නැහැ. පෝසගත වෙලා ඉන්නේ. සර්වචන් සවුරු හයක් හිටියා. ඒ හැම ශාස්ත්‍රඥාන්සික නම චරිත බලනකොට එයා කාලයක් අයින් වෙලා ඉඳලා තියෙන පොඩි කාලයක් හෝ දීර්ඝ කාලයක්. ඉතින් ඒ සා විශාල දෙයකට ඒ තරම්වත් කෙටි කාලයක් මේ කාම ලෝකෙන් අයින් වෙන්න බැරි නම් ඉතින් යාළඟ තියෙන ධර්ම ගෞරවය සැකසිතයි. ඉතින් ඒකට ඔපරේෂන් එක කරන වෙලාවේදී තියටර ගන්න බෑ. ඒක වහලා ඒ ඔපරේෂන් එක ඇට්මොස්ෆියර් එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඔපරේෂන් එක අපිට සාර්ථක වෙයි කියලා කියන්න බෑ. ඒ නිසා මේ හුඟක් වෙලාවට ඒක වරද්දාගන්නේ මේ වචනයම තමයි. මේ හිම් පිසකකට ඉඳලා භාවනා කරන පිසක් එකතු වෙලා ඉන්නකොට ඒක ගෘහ ජීවිතය හෝ පවුල් ජීවිතය හෝ කාම ජීවිතය වැටෙන්නේ නැහැ. ඒක දිගට ධර්ම සාකච්ඡා ප්‍රපංච කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේ අදාළ විදියට පසුබිම සකස් වෙන්නේ නැත්නම් පිළිහිමක් සිදු වෙන්න පුළුවන්. මේ බල්ලා පළවෙනි බල්ලා කට්ටේ අල්ලන තැන තමයි සෝවාන් වෙන්නේ. ඒක යන්නේ ආපහු. එතෙන්ට යනකම් ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා ගිහිල්ලා බල්ලා කට්ටේ අල්ලන තැන තියෙනවා. අල්ලන්නේ ඉස්සලා මෙහෙ මෙහෙ මෙහෙ මෙහෙ වෙවි තියෙනවා. බල්ලා කට්ටේ ඇල්ලියොත් එන්නේ නැහැ බල්ලා. බයිසිකල් එකේ බල්ලා කට්ටේ බල්ලා කට්ටේ කඩලා ගියොත් මොකද ඒ කියලා දන්නවද? හිටගෙන පාගනකොට බල්ලා කට්ටේ කඩලා ගියොත් මොකද වෙන්නේ? වදිනවා මැද කොල්ලේ මූණ ඉරි වැටෙන්න වදිනවා. ඇයි ඒකෙන් ඔක්කොම බර අල්ලගෙන තියෙන්නේ? බලකට වැන්නොත් එහෙම. යපේ වෙලා තියෙන්නේ අපි හම්බ කරන්න දන්නවා. මේ එක්කෙනෙකුට මම කිසිසේත්ම චෝදනා කරන්නේ භාවනා ගෞරවයක් නැහැ කියලා හෝ ටෙක්නික් තන්නේ හම්බ කරන්න ගන්න. මේක රැක ගන්න ගන්න තියෙනවා කියන්නේ. මේක මේ ලාභයට විකිනවා. පෙට්‍රල් ටික වාෂ්පීකරණය කරනවා. ඊට ටික වාෂ්පීකරණ නරක රැක ගන්න ගන්න. ඇඟගන්න එකේ වරද්ද තියෙන්නම ගොඩක් කාට ద్వාර තුනයිනේ කාය වචන හිත. පචීත්වරයෙන් තමයි පටලවන්නේ. සමාජශීලී ජීවිතය කියනකොට තමන්ගේ සමාජයට ගියත් කලීතු කතාව කරලා නතරන්න දන්නා පාටියට ගියයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ. ඔය ගිහිල්ලා කටවාත කටමැද දොඩවනවා. එහෙනම් ඉතින් යනවනස නෙවෙයි අපහුවේ. ඉරිහිලාම. ඒ නිසා එතෙන්දී වචේ වචීද්්වාරයේ හසරණ ස්වරූපෙන් තමයි මේ පුද්ගලගේ චර්චේ තියෙන්නේ. ඉතින් ඒකම තමයි මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් IT ටෙක්නොලොජි කියලා අද වරද්දගෙන තියෙන්නේ ඒක නේද? අද ලෝකයේ ජනමාධ්‍ය ලෝක ප්‍රකාශ කිරීම තමයි අද කරන්නේ. ප්‍රකාශ කරන්නේ වල්පල්. ඒ නිසා තමයි දැනගෙන පාවිච්චි කරනවා නම් මේ උපයාගත්ත දේ ආරක්ෂා කරගෙන යනවා නම් ඒක ඉන්දියෙන් ඉන්දියෙන් වැඩි වෙන බඩක්. ඒක වෙනකොට Tamandama තේරෙනවා. ඒක තමයි අපි කියන්නේ ආජීවය කියලා. සම්මා ආජීවය කියලා එකක් තියෙනවා. සම්මා ආජීවයට ගියාම එක එක එක එක එකතු වෙන්න පටන් ගන්නවා. ආජීවය නැත්තම් ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ තමයි. ලාහට බැගෙම්බෙකුතු කරනවා. ඒකෙ බෙගනවල දෙන්නේ පයි. ඉතින් අපි කරන්නේ මේ ලාහට ගෙම්බෙකුතු කරනවා. දෙක මෙන්න ප්‍රපංච සමානව දැනෙන බව යෝගීට දැනගත හැකි පාරාව දෙකක් ඔබේ ප්‍රදේශනයේ මේ සඳහන් විය. ඉති දෙවන අල්ලවස දැක්කෝ තමා විසින්ම එය දකින්නට යාමේදී වංචනික ධර්මවල අසුන්නට දැක නිසා විසියාකාරව මේ දැකගත හැකි අයුරු පිළිබඳ උපදේශයක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. එන්නේ තම ප්‍රපංච කරනවද නැද්ද කියලා මේක සම්පප්පලාපයක්ද නැද්ද කියන එක දැනගන්න. අනිත් පැත්තෙන් උත්තර දෙනවා සත්‍යතෝ තේතතෝ අත්ථ සංහිතෝ පියතෝ. මම කතා කරන දේ වෙච්ච දෙයක් වෙන්න ඕන. දැන් තමයි අත්දකපු දෙයක් වෙන්න ඕන. හේතතෝ මේක ඒ තාලෙන් කියන්නට පොඹලා කියන්නේ නැහැ. අතිශෝක්ති කරන්න යන්න තිබා, අවතක්ෂේප කරන්න යන්න තිබා. අත්ථ සංහිතෝ ආහන මිනිහට පොර දෙයක් තියෙනවා. ඒ වගේ මනසක්‍රිය වෙන්න ඕනේ. එහෙම නැතුව කතා කරන හැම එකකින්ම වෙන්නේ මොකද්ද? වෙච්ච දෙයක් වෙච්ච හැටියට අර්ථ සංහිතුමත් ඒ මිනිස්සයා අපි කියන අපි හොඳට අත්දකලා ගිහිල්ලා මුස්ලිම් පාලෙන්ගෙන ලෙබ්බගෙනකට කියනවා. ඒ කාන්තේ මේ ජීවිතේ තමන්ට අනාත්මය දැක් ගන්න පුළුවන් කියලා. ඒ මනසට මොකද වෙන්නේ? ඉතින් මේ මනසගේ තියෙන ඔලොමල කවුරු පල්ලියට ඇවිල්ලත් මට අනම්මනම් හෙරටික්ස් කතා කරනවා කියලා කනවත් වෙන්න ගන්නවා. ඇත්තයි. ඇත්තටම දෙයි. ඒ කියන්නේ අපි හිතනවා මේ මනසට ආත්මයක් වෙනවා කියනවා. මේ මනසගේ තියෙන සම්පූර්ණ අනිත් පැත්තේ දිත්‍ය. ඒ වගේ වෙලාවල් වල මේ ධර්මය අනවශ්‍ය පුද්ගලයට කියන එක ධර්ම අගෞරවය යන්නේ කියන කෙනාට. ඒ නිසා ප්‍රපංච කරන්න කියනකොට පස්සේ කරන්න දෙයක් නැහැ. මේවා කතා කරන්න ඉස්සලා බලන්න ඒකේ තමන් අඳුරම තමන් මේ කතා කරන විශ්ය දන්නේ කද්ද? තමන්ගේ ජුරිස්ඩික්ෂන් එක ඇතුළේ ඉඳලා කතා කරන්නේ. එහෙම නැත්නම් කියන දේ මම මේක අහලා තියෙනවා මේ අද්ද කරන්න නැහැ. මෙන්න මෙහෙම තියෙනවා අවස්ථාවක් බලාගන්න. ඒ වගේ මේකෙන් ඒ මනුස්සට අර්ථයක් සිද්ධ වෙනවා. අර්ථයක් සිද්ධ වෙන්න නම් පොඩි හින්ට් එකක් වන්දේ. මෙයා ආර්ධනව කෙනකම් කතා කරන්න ඕන. අර්ධනාවක් ඉන්නේ කාටරි පිපාසාවක් තියෙනවා. පිපාසාවක් නම් දෙනකොට කියන්නේ මනස පොනවද නැද්ද කියලා. ඊට පස්සේ ධර්මයක් අහනකොට නම් චිත්ත මනස පසීවිති කියන එකක් තියෙනවා. අසුතං සුතාති සුතං පරියෝගේති යක්කම් කංවිතරදී ඔය පිටි මොචි කරලා චිත්ත මනස පස්සේ ධ්‍යානකට ඒ වගේ මූණ තිති බබලන්න පටන් ගන්නවා. මනස මනස පහදිනවා. අසත්පුරුෂයාට ඒක අනිත් පැත්ත. ඒ වගේම ධර්මයක් අහනකොට දුස්සීලයට බය උපදිනවා. සිල්වන්තයාට සතුටක් උපදිනවා. ඉතින් උසය දුස්සීලිය ගාව කියන්න ගියොත් චක්‍රවර්තී නන්දනගේ ධර්ම කමරයක් නැහැ කියලා. සිල්වන්තයෙන්ද ධර්ම කමරේ තියනවාද කියන තමයි කියන්නේ. අන්තරණ දෙල පුරලෝ පල්ලා. ඉස්සසුදලෝ පල්ලා. කුඩට ඔගෙන යන්න එපා. ආවුද අරගෙන යන්න එපා. මේ ඔක්කොගෙම තියෙන සූදානම් නැහැ කියන එක. තමන් ලැබෙන ධර්මයක් පිළිගන්න කැමති කෙනා එරපදපත්තු කරලා තොප්පිය වැටක තියලා උඩ වැටක තියලා ආයුධ නැතුව වාහනකින් බහැලා මේ වගේ කටු 15ක් 16ක් සම්පූර්ණ කියලා තියෙනවා බණක් කියන්නේ ඉස්සලා සලකා බලන්නේ කියලා. ඒ නිසා එහෙම නැතුව බණ කිව්ව කියන එක නටයි දෝෂේ. ආනගෙනාගේ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා එකෙන් බලන්නේ යා මේ ධර්මයට ප්‍රියද කියලා. එහෙම නැත්නම් ඒ ධර්ම කවුරු කියනවාද කියලා. ඉතින් ඒක අපි මේ කතා කරන ඉදින්දා කතා වචන වල උනත් කාට හරි මොකක්ද කියන්නේ ඉස්සලා. එයාම එයාගෙන් අවසරයක් ගන්න ඕනේ. ඒ නැත්නම් එයා ආරාධනා කරන්න ඕනේ. ආරාධනා කරනකොට ගොඩාක් අඩු වෙලා තියෙනවා. දුර්ගිතයි මම කතා කරන්නේ. අවුලාගේ උනේ දැන් මම කතා කරන්නේ මෙච්චර මම දන්නේ ඉවරයි. අපි එව නෙවෙයිනේ. ඒ වක් කරන්න හදනකොට කුණියලක් ගහලා ප්‍රකට වක් කරන්න හදනවා. ඒකට ප්‍රපංච වෙනවා, ඒවා සම්පප්පලාප වෙනවා, ධර්මෙවත් ඕනේ නැහැ. අඩුවේ නැත්නම් කවුරු තරණ කෙරුවේ නැත්නම් ධර්මයේ තියෙන දර තිබිච්චාවයි. ඒක කියවන්න ඕන කමක් නැහැ. මේ ප්‍රශ්න මොන අතර මේ කියලා වහතා අපේ ඉන්දිය පරිප්‍රශ්න වර්ණනයේදී අතිරෝ ප්‍රමාද දෝෂ නිරත කිරීම පලනවා. නිත්‍ය සංඥාව සාකාය දෙය පදනම් කොට මා අසාරු වෙන ප්‍රශ්න වර්ණනයේදී මාරේත පහළ වීම මායාව පහළ වීම ලෙස කියවීම නිසා ප්‍රශ්නයේ අන්තක කාමයක් සිදු වෙනවා. මාය යම්ෙන් මා අදහස් කළේ නල්වරු වලක පිළිපීම ඇති කිරීම සඳහා පහළ වෙන ස්පන්දනය. කෙසේ නමුත් බවහන්සේ පාරම කොටසක දුක් පිළිතුරු නිසා දෙවන ප්‍රශ්නය නැවත වර්ණනීමක් අවශ්‍ය නොවන බව කරුණාවෙන් දක්වන්නේ යෝ මාතාදී සිදු ප්‍රමාද වශය මාතා අමාත්‍යයන් විපාක සඳහන් කරන ඉසරණ සම්මා මාරයම කියයිද මාය වාසනේ මොනවා නිසා සිදු ප්‍රමාද වශය සමාන වෙනවා දරේ දරේ බලනකොට දරේ මරේ බල්ල බලනවා. ඒ නැත්තම් ආචාය මේ හනුම දරබැලු වගේ කියලා කියනවා. දරේට ගහන්න ඕනේ තලිර බලලා. මම තලට ගහනකොට තල හොඳට පෙරලා බලලා මරේට තමයි ගහන්නේ. ඒ මරේට ඇතෝ ගහන මිනිහගේ අතත් පය අතත් මේ කරකට එනවා ආයුධෙත් කැඩෙනවා ඇති. හරියට පැලිර බලලා ගහනවා කියන එක තමයි ඒකේ ශිල්පය. දරබල්ල මිනිහගේ ශිල්පය. දරේ මරේ දානවා. රටන කතා කරනකොට යාගේ මේ ලයින් ඔෆ් තින්කින් අල්ලගන්න ඕනේ. මේ ආහන ප්‍රශ්න කොතනද තියෙන්නේ? මහලක වර නැගිලා නැහැ. එහෙම නැත්නම් වේද මචන කියලා. එතකොට යා හිමීට සෙන්සර් එකක් දාලා බලන්න ඕනේ. ඒක රීඩිෆයින් කරගන්න ඕනේ යාලා. රීඩිෆයින් කරලා උත්තර දුන්නොත් එතකොටම චිත්ත මනස ප්‍රසිද්ධ දෙවිලෙන් තියෙනවා අන්න දැන් වැදුනා. ලබ්ධකට හරියට වැදුනා. අද අද තියෙන ජනමාධ්‍ය නම් 99% මිස්කොමියුනිකේෂන්. ගණ්ඩව දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ලොකු සාන්නාංශ කියනවා අද කාලෙ විතර බණ කියන යුගයක් උනාසෙක් දැන්සේ එකේ ඉපදිලා 93 අපත්තුනේ මම ආයි ජීවිතේ දැකලා නැහැ කියලා. එච්චර බණ නමුත් මේ රට නරක කරන තාලේ බලනකොට බණේ මොකද්ද දෝෂයක් තියෙනවා. එච්චර බණ ඇහුවා ධ්‍යානෙ රෝග. ඒ නිසා බණ වගේ මොනවද කියවෙනවා. ඉතින් කට්ටියත් බණ කියලා අහගෙන ඉන්නවා. ඉතින් ඒකට වෙන්නේ මොකද්ද? සම්පූර්ණ වර්ග වටහා ගැනීමක් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ අපි කරන බොහෝ සංස්කරණ සිද්ධවන්නේ අසංස්කාරක චේතනා නිමිත ගෙනවා හිසනේද මේ අසංස්කාරක චේතනා එන්නේ සංසාරයේදී හෝ මේ ජීවිතයේදී කල කියා බවට අභාවව නිමිත උදාහරණ කවුරුත් සම්බන්ධ කළ කතාවක් සිහින්න හිතකට සිදුවීම භාවනාවේ ඉන්නේ අසංස්කාර මම නොවේ මගේ නොවේ මගේ කාමයේ නොවේ කියලා ප්‍රතික්‍රියා නොකර සිටියා එදිනෙදා ජීවිතයේ මේවාට මොහොන දීම විශාල අභියෝගයක් ලෙස මම හැඳින්වෙමි ප්‍රතික්‍රියා නොකර සිටින්නට ගන්නා ප්‍රයෝගයේදී හිතේ විශාල දුරයක් සිදු වෙනවා තමා හිමේක ලෙස හැඳින්වෙනවා නිකම්මේ පත්තු අවස්ථාවට නොසලී ඉඳේට නිශ්චල පිට පවත්වාගෙන යාමට අෂ්ටලෝක ධර්මයේ සම්බන්ධ සිටීමට උපදෙස් දෙනමින් උදාසීනි. ඔබවහන්සේට නිමාංශවල දේවා. මම දෙන්න ඕනේ ඒක උපදෙස් ගත්තාම ඉවරයි. අෂ්ටෝක ධර්ම සම්බන්ධ උපදේශය අරගත්තාම මම දෙන්න ඕනේ. දන්නවනේ කරන්න ඕනේ. මේ පොඩි පොඩි තාක්ෂණික පැත්තෙන් කියනොත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්න පුළුවන් වෙන්නේ කාම කාම සංඥා රූප සූප සංඥා අයින් කරපු දිනු කරපු හිතකට විතරයි. දිනදා ජීවිතේ වැඩවලදී එහෙම කරන්න බෑ. එතකොට හිත හොඳටම කාම සංඥාවේදී. කාම ගුණේදී. ඒකේ ඉන්න ගමන් මම නෙවෙයි මම නෙවෙයි කියවට හරියන්නේ නෑ. ප්‍රඥාසීර මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියන්නේ කාම කාම කාම ගුණ කාම සංඥා. රූප රූප සංඥා අයින් කරගත්ත රිෆයින් කරපු මනසට ටික විතරයි අපිට අසංස්කාරකව දැක් ගන්න පුළුවන්. ඒක මේ ඉඳා ජීවිතේ වැඩවලදී කරන්න බෑ මේ මහා ලෞකික කපලාවක මේ ෆයර් එක්ස්ටින්ගිෂර් කරන් ගිහලා කරන්න දෙයක් නෑ. ඒක මේ ගේ ඇතුලේ ගේ මුල්ලක තියෙන ගින්නන් නිවන්න පුළුවන් වුණාට ඒ ලව් ගිනි ලව් ගිනි නිවන්න බෑ ඒක වගේ. ගරු ස්වාමීන් වහන්සේ ඉන්දියානු අධිශනාවේ සඳහන් කළ පාඩම භාවනාවේ තමාගේ ඡන්දය හඳුනාගත හැකියි. ඊටව බුද්ධයේ උදාරණේ චාරිත්‍ර තුනම බැරි ලෙස පිළිය හැකිද එසේනම් කුමක් කළ යුතුද කරුණාකර මේ පහදා දෙන්නේ කරුණාවෙන් කියලා විසාරා ඔය චිතුකඩේ තියෙන ඩබල් ලක්ෂණ ත්‍රිපල් ලක්ෂණ කියලා එක මිනිහා චරිත දෙක තුනක් අගබන මේ එක නම් මොකුත් නෑ ඉලක්කම් ගන්න නෑ වෙස්ට් වෙස්ට් එකේ කියලා තියෙනවා ඒ සින්ගුත් දහම කියලා තියෙනවා ඕන කෙනෙක්ගේ ලාජ්ජු ස්මුණු 18ක්වත් තියෙනවා කවුරුත් ණයක් ගන්න එනවනම් මුණ අට කරගත්ත වෙන ගුණක් දානවා එන්නේ ඉස්සෙල්ලම ඊරකොටම කියනවා පටන් අර ගන්නවා කියනවා මේ මාත්‍ය ගියා මේ හවල් දේවානේ අපිට පොඩි අඩුපාඩුවක් තියෙනවා අර වගේ ණයිලයි කියලා කියන්නේ ඉස්සෙල්ලා ඒ විශ්මුණ දාන්න කහගෑලි මොනවාරි කැමැත්තක් ගන්න ඕන නම් hina වෙලා කට කනේ ඒ සුණක් දාගෙන hina වෙලා කටේ ඉතින් එක එක එක එක කෙනෙකුට 18 එකක් හදලා දාගන්න නැහැ කියන්නේ පරණ කතාවක් තියෙනවා මේ ගමරාල දැක්කලු මිනිස්සු ඉංගන්නේ කියනවා ගමරාල කියලා කියන්නේ අපේ ආදාචාර්යයට අන්තිම අරබිටු සසුන් දායක කිසිම දෙයක් දෙන්න කැමති මිනිස්සු. ඒ යහන්තවන පොළේ උලා කාගෙන ජීවත් වෙන මිනිස්සු. මිනිස්සු කියනවලු මේ ඇඳුරක් ඇඳගෙන ඇඳුමක් නැතුව. ඒ දන්න හොඳටම ඇඳුම් ඉල්ලන්න එන්නේ කියලා. ඉන්නේ ළඟට එනකොට මාගලක් අඳගෙන එළියට ගියා. අරමනස දැකලා තම මාත් ඇඳුමක් කියන්නේ ඉස්සෙල්ල දැක්කලු මට නම් පැදුරක් ඌට මාගලක් අඳගෙන වැරගෙන ඉල්ලන්න බෑ ඒ නිසා පැදුරක් අඳගෙන ඉන්න මිනිහාට මාගලක් අඳගෙන එළියට යනවා කියන්නේ ඕක තමයි ජය අපි ඉදින්දා දවස පුරා ඕක ලස්සනට වෙන පොඩි ඉතින් ඉන්න පොඩි එකාට යම්මල දාත්තලා කරන මේ සෙල්ලම් කෑල්ල උන්ට කියා ගන්න විදියක් නෑ මොකද මේ අර ක්‍රමේ දන්නේ නෑනේ ඇඟට නොදැනි උන්ගේ අවංකකම යටපත් කළා ඌ වංක වුණාට පස්සේ ඒ කියන්නේ සත්‍ය නැති වෙනවා. නැත්නම් ඒ දෙමාපියන්ගේ වැඩ පිළිබඳව පොඩියෝම් බලන හැටි බලනකොට ඒක සාහසික අපරාධ. සාහසික අපරාධ රහිත මනසට ඔය ආදර්ශෙන් දෙන දේවල් කීප දින නෙවෙයි. ආදර්ශෙන් පෙන්නනවා. ඉතින් ඌට පේන්න පටන් ගන්නවා මොන රඟපෑමක්ද මේකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අමල දාතල කියනවා මේ ශිෂ්ඨාචාරයන් මහත්යෙක්යන් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් යන් සිවිල් සර්වන් කෙනෙක් යන් කිය. ඉතින් බලනවා අම්මා දිහා අපට තේරෙන්නේ නැහැ මේ කියන්නේ සාකච්ඡා කියලා. උඹට මට උගන්වන්න එන්න මේ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න. උඹලා ගාව තියෙන කෝලම්. ඒ නිසා ඒක නැති කෙනෙක් නෑ කවුරුත් ගත කරනකොට ඒක තමයි ජීවිතයේ. ඒක දිහා ධර්මානුකූලව බැලුවොත් එක ජීවිතයක් හදවඩු ගන්න මෙච්චර කල් කරගෙන ගියා මේ ජීවිතේ හරි කවුද පෙරවට්ටන්න හදන්නේ අන්තිමට අනිවාර්යයෙන්ම තමයි කෙලෙස් එකතු වෙනවා ඊට පස්සේ මේක නැස කරන්න හදපු දවසේ ඒ ගැම්මටත් එක්ක කඩාගෙන ඇබ්බැහිය කියලා කියනවා මේවට ඒක නිසා අපිට පුළුවන් තරම් විනයන කරනකොට මේ වගේ දේවල් හිතලා කරන එකේදී මේ යථාවාදී තථාකාරී කියලා කියන්නේ ඇති දේ කියනවා කියන දේ විදිහට වැඩ කරනවා මවාපෑමක් නැහැ මේ ලෝකවල තියෙන තන්නේ කරමවක මොකක්කත්ම නැහැ මුළු ජීවිතේම බවකමක් විතරයි අන්තිමට ඒකට මරණ මොහොතට යනකොට තද බල බංගලොත් භාගයක් ලැබෙනවා මොකද්ද මෙච්චර කල් මේ නටාගෙන නාඩගමේ තියෙන්නේ අර විදිහට ඇති ඇති යථාවාදී තථාකාරී යථාකාරී සත්‍යවාදී වෙනකොට ජීවිතේ ඉච්ඡර මහා සිලිලාරයක් නැහැ මහා මාවතාවක් ශෝභනයක් ආලවට්ටමක් නැහැ. ඒත් මරණය කියලා දෙයක්වත් නැහැ. මහා ලොකු ups and downs නෑ ෆ්ලැට් එක. ඉතින් ඒක හරි පාළුවතියක් මේ ජීවිත මිනිසුන්ට පේනවා මේ ඔස්ට්‍රේලියානු කල්චර් එකට පේනවා. නමුත් ඒගොල්ලගේ ජීවිත දිහා බලනකොට බලනවා මේ උඩපල්ලේ යන්න යන්න යන්න යන්න වෙන්නේ මොකද? ඉමුනිටි ලෙවල් එක බහිනවා. වේස්ටේජ් එක වැඩි වෙනවා. ඊට පස්සේ ෆ්‍රස්ට්‍රේෂන් එක හැම හැම මොහොතකම මේ ඉහළ පහළ යන වේගය වැඩි නිසා ඉතින් නිකම්ම නිකම් කොම්බයක් තමයි ජීවත් කරන්නේ. එන ගාච්ඡ සෝම් පිටියක් වගේ පවාපෑමක් තියෙනවා. ඉතින් මේ දෙකම නිදර්ශන වශයෙන් ගත්තාම අපි අපිටුල තියෙන නැත්නම් අපිට ඇදෙන්න බෑ. අපිට ඕන මම පාන කුඹගෙන ඉන්න පුළුවන්. අපිට නැත්නම් සාමාන්‍ය පොළොට බැල ජීවත් වෙන්න පුළුවන්. අන්නේ දෙකම කරලා මේ දෙකේදී ඇති වෙන මානසික ආතතිය උදකලාව විවිධකත් එක සලකලා බැලුවොත් හැම කෙනාටම විශාල පරාසයක් තියෙනවා. සීගියති ජීවිත කාලයක් ඇතුළත හැඩගැහෙන්නේ. මේ හැඩගැහිමේ පද්ධතිය තනි කර කතා කරන සංස්කාර ස්කන්ධයක් තියෙනවා. සංස්කාරව තමයි අපි ඒ ඉදිගේ සකස් කිරීම සිද්ධ මන ආයතනය නිරුද්ධ වී ඥාත ඇතිවීම අතර වූ ශුන්‍යතාවය මම අතන්නේ. එය ප්‍රකෘති ස්වභාවය බව ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කළා. අන්තිම සංඥා වේදිත නිරෝධය යැයි මට සිහියට නැන්නා. කවුනාවෙන් මේ විබඳ පැහැදිලි කරගන්නේ නවව පොහොදවා ඉන්නේ. ශූන්‍යතාවය අත්දකින විදිහදී ඉතා සියුම්වෝ දැනී මාත්‍රයක් ඇත. ඉම දැනී මාත්‍රයට එතුම අවස්ථාවක සංඥා වේදිත නිරෝධය අනේ අනුමානයේ ආන්දා පරිපාලනකත මහින්දර කලින්දේ කුමක්ද මේකට හොඳම සූත්‍රය තමයි චූල ශුන්්‍යත සූත්‍රය. අපි ඒක සාකච්ඡා කරා මට මතකයි මේ ඒක හරි ලස්සනට පෙන්නනවා. මාතු විදාක මාතු භාෂාදී කියලා කියන්නේ අරකොම්ෙන් එළුවන්ගෙන් බල්ලන්ගෙන් ගැමියන්ගෙන් නිදහස් කරනවා. ඒ නිසා විකාර මාතු භාෂාදී අරකොම්ෙන් එළුවන්ගෙන් බල්ලන්ගෙන් ගැමියන්ගෙන් ශූන්‍යයි නේද කියලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා. ඒකේ ඉන්නේ සංඝයා වහන්සේ විතරයි. දායකයෙක් කෙනා වෙනවා එච්චරයි. ඒකේ දේවල් නැහැ. ඊට පස්සේ ඒක දැනගෙන කියන්නේ කී කිය අතරේ පරිසරයක් තියෙනවා. ඒකේ ඉඳගෙන ඉවරලා යා භාවනා කරන්න ගියාට පස්සේ ඔන්න ඊගාට නීවරණයන්ගේ ශූන්‍ය භාවය අත්දැකෙනවා. කාම ගුණ නෙවෙයි කාම සංඥාවලට ශූන්‍ය. නමුත් එතකොට ඒ නීවරණ අයින් කරන්නේ රූප ධර්මයක් මුල් කරගෙන. ආනාපාන වගේ. ඊට පස්සේ ආනාපාන ජීවෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න රූප ගුරු ස්වરૂප ධර්මය වල ශූන්‍ය වෙනවා. ඊට පස්සේ ඒක රූප සංඥා. ඒකත් ශූන්‍ය කරනවා. මොකද ගිවං කරන ගිවං කරන යනකොට අර පළවෙනි දවසේ විකාර මාතු පාදාදිත කියලා ඒකේ තියෙන විවේකයේ දැක්ක ශූන්‍ය භාවයක් තියෙනවා. ඊට පස්සේ විකාර මාතු පාදයෙන් ලසෝවාමය. ප්‍රථම ධ්‍යාන ලැබනකොට ලබන ශූන්‍ය භාවයද මේ කොයි එකද කතා කරන්නේ කියලා එක එකනට වෙනස්. කොන්ටෙක්ස්ට් එක ඇතුළේ වෙනස්. පළවෙනි වතාවට බලනකොට ගහක් ඇතුළේ ගම්ම ශූන්‍ය භාවයක් පැටේනවා. ඊට වෙදී තවත් ශූන්‍ය නිවනගේ ශූන්‍ය වේ. ඊට තවත් ශූන්‍ය මූල කර්මස්ථානයේ ශූන්‍ය ඊට වඩා තවත් සිවුම් මූල කර්ණාය රූප සංඥා වගේ සිවුම්. ඊට පස්සේ අරූප සංඥා වගේ. ඉතින් මේ ශූන්‍යතාවයේ සාපේක්ෂ දෙයක් කියනකයි කියන්නේ. මේක කේවල ශූන්‍යතාවය ගැන නෙවෙයි සර්වඥාච කතා කරන්නේ. අපිට ඒකට අරකින් හරි අල්ලගත්තට පස්සේ ඒක දියුණු කරන බෞලීගත කරන ක්‍රමයක් තමයි ඕන කරන්නේ. ඒ නිසා ඒ ශූන්‍යතාවය කියන එක නාගාර්ජුන පාදයන් තමයි හොඳටම මුල මූල මාධ්‍යම කාර්කාවේ දියුණු කරේ. මුල මධ්‍යමක දර්ශනය ඉදිරිපත් කළා. ඒ මේ ලෝකේ පහළ වෙච්ච දර්ශනයකින් අර්ථ ශාස්ත්‍රයේ හොඳම පොත. ඉතින් අකින මේ ශූන්‍යතාවය කියන එක සාපේක්ෂ දෙයක්. මේ ලියුමලිය තියෙන ශූන්‍යතාවය නිත්‍ය දෙයක් කියලා හිතා. ඒකකොට මොකක් අරමුණු කරලා මේ කතා කරනවාද කියලා වචන ටිකකින් කියන්න බෑ. ඒ නිසා වැටහිලා තියෙනවා ශූන්‍යතාවය. ඒක තමයි ජීව ස්වභාවපත් කරගන්න ඕනේ නම් මේක බහුලීගත වෙච්චාම ඊට වඩා ශූන්‍යතාවයක් වෙන්නේ නැහැ. දුණු ගෙඩියක පොත්තක් ගත්තා. අයින් කරනකොට යටට උණු ගෙඩිය දින සිව් පොත්ත පේනවා. ඒකයින් කරන්නේ ඊට වඩා සිව් පොත්තක් පේනවා. මේ පොත්ත නෙවෙයි කියන්නේ මොන සීවිය කියලා කියනවා. සීවිය කියන වචන ගැලපෙන්නේ නැහැ. කොහොමද එක එක ගලවන එකයි කියන්නේ. අපිට වෙලා තියෙන මේක එක සැරේ ඔක්කොම ගලවනවා කියන අදහසෙන් එහෙම නැත්නම් මේ සාපේක්ෂතාවයේ ද්විතානෝ ද්විතාන ප්‍රශ්නාව වෙනතන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය දන්නේ නැතුව මේක මූල ධර්ම වලින් අල්ලන්න ගන්නවා. අල්ලන්න නැතුව කරන්න බෑ. ඒක වැරද්දක් කියනවා නෙවෙයි මම කියන්නේ. නැත්නම් ඔය ශූන්‍යතාවය කියන එකේ බුදුහාමුදුරුවෝ සම්බන්ධ ඥානයෙන් ලැබෙන ශූන්‍යතාවය රහතන් වහන්සේ ලබන්නේ නැහැ. ආරණතේ රහත් වෙන්න ඕන ශූන්‍යතාවක් ලැබලා මාරු වෙනවා. අනාගාමී වෙනවා, සකදාගාම වෙනවා, තම තමන් අදාළ ශූන්‍යතාවය ලබනවා. මේ දුක ගෙවන්න මේ ශූන්‍ය කේවල තත්ත්ව අවශ්‍ය නැහැ. ඊට වැඩිය සිව් කරන්න. ඊට වැඩිය සිව් කරලා සිව් කරන්න යනකොට ඇසලා පුල් කරනකොට උරුම පුල් කරනකොට බැසලා පාවිච්චි කරන පාවිච්චි කරන ගිවෙනවනේ. ඉතිබඳව පත් වෙනපත් වෙනපත් වෙන ආලෝක වීදෙන්න වීදෙන්න ගිවෙනවනේ. ඒ නිසා දැල්ල දිමා ගන්න එපා. ඇන්සලේ උල පොට කරගන්න එපා. ඊකට පුල් කර කර රෝල් කරගෙන එතකොට වැඩේ වෙන්න ඕනේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන සම්මත අවස්ථාවලදී නබෝ වේලාවලදී උස්සාරල පැහැදිලිව වෙන්න අතර හිත සමාහිත වූ විට ශරීරය ඉන්දියට සහ පසුපසට දෝලණය වී අවබෝධයක් සීනමිට ශරීරය භ්‍රමණය වීමට පටන් ගන්නවා. මෙවිත අරමුණෙහි සිත රඳවා ගැනීමට අපහසු බැවින් ලොකු උස්සාරකතිය එය නතර වේ. එවිට මොනින් තිබූ සමාහිත ප්‍රත්‍යය මුදී මේ අවස්ථාවකදී කලිතු දේ පිළිබඳව වහන්සේට උපදෙස් දී හැකියි. මේ දීපවරක්ම සිදුවිය. වහන්සේට විශ්වාසයි. දැන් මේ වැඩේ යනවා දිගෝස්ම සසංකාරික නෙවෙයි අසංස්කාරික ප්‍රතිවිද. මම ගන්නව නෙවෙයි. ඒ අවශ්‍ය ඔක්සිජන් තත්ත්වයට හිත සකස් කරගන්න. ශරීර ක්‍රියා රෝග බාර ගන්න එපා තමයි කියන්නේ. ඒ හුස්ම ගතර වශයෙන් ආයම ආධුනික මනසක් ඇති කරන ආයයන් බොහොම ඉක්මනට ආය සමාහිත වෙනවා. ආයසෙට වැඩි ගැඹුරු මට්ටමට උස්පන් කරනවා. මම ඉඳා ගන්නකොට කියලා සුවාසයක් කරගෙන එන්නේ යන බවට ලකුණු. මේක මම කරන එකක් කියවනවා සම්පූර්ණ චිත්‍ර වෙනස්. මේක මේ පද්ධතිය විසින් කරන දෙයක්. ඒ හුස්ම ගන්නලයි සමාහිත වාර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. උනොත් ඊගාවට මතුවෙන අරමුණ අරගෙන දිගට භාවනා කරන්න. එතකොට ඉක්මනට අත්දැකෙන. ඒ නිසා මේ ලියන කෙනා දැනගන්න නැති වුණාට ওই ලියන කාලය ඇතුළත අනිවාර්යයෙන් දිනුවක් වෙලා තියෙනවා. නමුත් මේ අර හුස්ම ගැනීම අසංකාරික සසංකාරික ભેදේ දන්නේ නැති නිසා ඊට පස්සේ හුස්මෙන් පස්සේ කැළඹිල්ලක් එන නිසා අවතක්සේට ලක් කරලා තියෙනවා. ඒකේ දිගට කරපු එකට වදින්න වදිනවා. නැවතොත් මම මේ උපදේශ නොදුන්නා දිගට කරන කියත් ඔය ප්‍රශ්න මග ඇරෙනවා. ඒක ඔය ටික කාලයයි ඔය එයා ජවනිකාවේ සීලාගේ තියෙන ඊට පස්සේ ඔක වෙනවා. හුස්ම ගන්නව නෙමෙයි ගැනෙනවා කියලා හිතාන බලන්න ඒක ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍ය මාත්‍රා මේ භාවනා වැඩමුළුවල උත්සාහයෙන් පවතින අත්දැකීම් වලට ඔබ වහන්සේගේ අදහස දැනගැනීමට සිද්ධියයි. මා වාසය කරන රටේ අයහපත් දේශභූමිය නිසා සර්පන් භාවනාවට එන්න බැරි අවස්ථාවක් වන නිසා මේ වැඩමුළුවල සර්පන් භාවනාව උපදිනයට ගන්නවා. මගේ සතිය ඒ නිසා දුරු බව හැඟේ. ටික ටික සිත වරිමාරමට හැඟෙන්නේ සතියමදී අමරා අධිෂ්ඨානය දී ඇති බව මෙය නිවැරදි අත්දැකීම් මාර්ග නමුත් මගේ මනෝ විකාරයක් පමණද නෑ සතිය තියෙනකොට අමායද සක්කාය දිට්ඨිය ප්‍රතිස්ථාපනය වීමක් වෙනවට වැඩිය වෙන්න පුළුවන් ඒ පැත්තෙන් දකින්න පුළුවන් සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙන හැම තැනම පේන්න පටන් ගන්නවා වෙන්නට වැඩිය පේනකොට අපි ඉස්සර දින බය ගතියක් ඕ ඒක පිළිබඳව ඒක මේ අසීමිත බලසහිත එකක් නෙවෙයි. එතන එතන ගැට ගහගෙන දුවන එකක් බව පේනවා. සක්කාය දිට්ඨිය කියන එක ස්ථිරව ඝන බහල වෙච්ච එකක් නෙවෙයි. එතන එතන ගැට ගැහිලා යන්නේ. සතියක් දැන් එතන එතන ගැට ගැහිලා ඉන්නේ. ගලා එනකොට මේ සක්කාය දිට්ඨියට පුරුදු පරිදි මායාව කරගෙන යන්න බෑ. පුරුදු පරිදි සබාව නතු කරගෙන ඉන්න බෑ. ඒක නිසා මේක එළිය වැටෙන්න වැටෙන්න අඳුර පහ වෙනවා. එළිය වැටෙන්න වැටෙන්න හොරු අක්‍රිය වෙනවා. අඳුර වැටෙන්න වැටෙන්න හොරු ක්‍රියාත්මක වෙනවා. නිසා හොරා කැමැති අඳුරට. හොරා පුළුවන් තරම් ආලෝක ප්‍රවාහ විනාශ කරනවා. නමුත් එළිය වැටෙනකොට හොරුත් ඉවර වෙනවා. ඩ්‍රැකියුලාත් ඉවර වෙනවා. අඳුරත් ඉවර වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන අහිංසක සටනක් අපි කාටවත් විරුද්ධව සටන් කරනවා නෙවෙයි. අපි කරන්න තියෙන්නේ චක්කෝපදපාදි පඤ්ඤාවදපාදි විඥාවදපාදි ආලෝකෝදපාදි කියලා සතිය දිනු කරගෙන දිනු කරගෙන යනකොට ඒ බලපෙදෙන බලකටවරු වල ක්‍රියාපටිපාටිය හොඳට පේන්න පටන් ගන්නවා. නමුත් ඒක පිළිබඳ ද්වේෂයකට නෙමෙයි කරන්නේ. අපි කරන්නේ සතියේ තෙල් දාන එකයි. සතිය දිනු කරන එක විතරයි දෙකට කරන්නේ. දෙවෙනි ප්‍රශ්නය. ඊයේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න කවරේ ඉදිරිපත් කළ ශුන්‍යතාවය ගැන අසීමකට කැමති එය කොහොමද ඒ රාත්‍රී ධර්ම දේශනාවේ සම්බන්ධව අනිවාර්යව අනිශ්චිත වෙනවා මේ ස්ටේජ් එකවල නැතිනම් වෙනසක් වෙනවාද වහන්සේට දෙනවා සාර්ථකයි මේ වැඩමුළුවට සහභාගී වුණ උපකාර කළ සිටිනා මේ කුසලය අපේ ඉහළ කිරීමට හා ප්‍රාර්ථන සඵල වීමට හේතු වෙනවා සා ඥාන මට්ටම් තුනක් විස්තර කරන්න මම උත්සාහ කරා මේ කොච්චර දුරට සංවේදී වුණාට බලන්නේ මේ කෙලසිච්ච විඥානය එව නැත්නම් මේ ප්‍රතිචිත විඥානය එව නැත්නම් මේ ඉන්ද්‍රියබද්ධ විඥානය අපි ඒක තමයි නීවරණයින් කිදීමේ අනින්ද්‍රියබද්ධ தත්වෙට අපපතිචිත මතකපත් කරනවා ඊට පස්සේ ඒකයි ප්‍රകൃතිය ප්‍රතිචිත විඥානය නෙවෙයි කියන තැනට ජීවත් වෙනවා එතකොට විඥානය සම්පූර්ණයෙන්ම නඩුකාරයෙක් ඉන්නව නමුත් නඩු නැති උසාවියක් වඩපත් කරනවා ඉස්සල්ලා ඉන්න ෆුල් එක්ස්පර්ට්ලා නමුත් දෙලින්දු කවුරක්වත් එතෙන්ද ගිනකම් ගෙනියන්න ඕන. එදා උත්සලයි කරන්න ඕනේ නැහැ. නඩුකාරයන් කරන්න ඕනෙත් නැහැ. නඩු නැත්තම් කරන්නේ. දෙටු නැත්තම් කරන්නේ. අනිත් වගේ විඥානයක නෝ කොහොනේ රජයක් ආණ්ඩු කරපන්. මට රැකත් ඇහිව ගෞරවයක්වත් නැහැ. ගෝණයක් කරගන්න. ඉතින් ඒක බලනකොට අර අතිරිත විඥානේ හරිම ගන්න බහලයි ගොරෝසුයි ඡණ්ඩයි පරුසයි. ඊට පස්සේ අපතිරිත විඥානයට වඩා සියුම් සූක්ෂමයි. අ නිදර්ශන වෙනකොට මොනක්වත්ම නැහැ. ඉතින් ඒක ශූන්‍යතාවදී කියන්න පුළුවන්, කෙලස් කැපෙනදී කියන්න පුළුවන්. ක්‍රියාකාරකම් අඩුවීම පැත්තෙන් කියන්න පුළුවන්. ඡන්දපරසකම් අඩුවීම පැත්තෙන් කියන්න පුළුවන්. සියුම් පැත්ත වැඩිවීමෙන් කියන්න පුළුවන්. ඒක එක පැති වලින් විස්තර කරන්න පුළුවන්. ඒක සාපේක්ෂ අවස්ථා තුනක් අරගෙන තමයි විස්තර වෙලා තියෙන්නේ. ආදර ස්වාමීන් වහන්සේ අද අවසාන ප්‍රශ්න වලදී පාසලක් කරුණු ඉදිරිපත් කරන්න ඉල්ලනවා. ඒක අපි අසංස්කාරක කරන කියන ඉතන හැමදේම සංසාර ප්‍රවෘත්තියෙන් කර්මානුකූලව නැතහොත් සංස්කාර වලේ කර්ම රැස්වන්නේ මොසයි ප්‍රශ්න අපි අසංස්කාරකව කරන කියන ඉතන හැමදේම සංසාර ප්‍රවෘත්තියෙන් කර්මානුකූලව ඉමේ සිදුවේද සංස්කාරකව සංස්කාරකව කරන දේ පමණක් වර්තමාන කර්මවන්නේද නැතහොත් සංස්කාර වලින් කර්ම රැස් නොවන්නේද එමෙන්න පුඤ්ඤාපි අපුඤ්ඤාපි සහ අනිච්චා අනිච්චා අනිච්චා සංඛාරක මොනවාද සංස්කාර සංඛාරක වෙනස මොකක්ද අංශස්කන්ධේ සමග සංඛාර මොකක්ද මේක පැහැදිලිවම මේ අර ඇටෝගෙද කියලා කනවා වගේ කෑමක් කන්න හදලා. ඉස්මෘතාවට යනවා. මොකද මේ ඔක්කොම ලයිස්ට් හදාගෙන ඇවිල්ලා කතා කරනවා. හොඳට අහලා කි බණ අහන කෙනෙක් බවත් තේරෙනවා. නමුත් මේ භාවනා කරනකොට මේවා කල්පනා කරන එක නම් එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. අන්තිම දවස් උනාට කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ ලෝකෙ ඔක්කොම සිද්ධ වෙන්නේ පරණ කර්ම වලට ගියොත් ඒක නියත ගතික වාදයට වෙනවා. මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට කියනවා කම්මජ, චිත්තජ, උතුජ, ආහාරජ කියලා හේතු හතරක් තියෙනවා. මේ සපයෙන් ප්‍රශ්න කියන්නේ නියත ගතික නැහැ. ඒ වගේම ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මම කියාගත්ත ගමන් කර්ම වෙනවා. සංස්කාර වෙනවා. ඕනම දෙයක් වෙලා ඉතලා කරත් ඒකට අනුව පිළිපදින්න පුළුවන් නම් කර්ම රැස්න වෙන ගණිත කරන්න පුළුවන්. ඕනේ අපසල කර්මයක් කරලා ඒකේ ලස්සන සුන්දරත්වයක් මතු කරගන්න පුළුවන්. ඒක තමයි ධර්ම ජීවිතය කියලා කියන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ සංඛාර අසංඛාර කියන එක කල්ලාතු තියෙන වෙලා නැහැ. තමන් ඒකට දක්වන ප්‍රතික්‍රියාව අනුව. චාරය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ දෙක අතර වෙනසක් ඇති කර ගැනීම තමයි උපේක්ෂාවෙන් කරන්නේ. මේදී ඇඟේ දාගන්න එපා. ගිය ගමන් දැම්මට පස්සේ බේරෙන්න බෑ. මේ කරන්ට් එකට අත දැම්මට පස්සේ ආයෙ ග්ලව්ස් වන්න වෙලාවක් නැහැ. දාන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරනවා. දීපමනසකට උපදෙස් දීලා වැඩක් නැහැ. උපදෙස් දෙනවා පොඩ්ඩක් ඉස්සෙල්ලා උපදෙස් දෙන්න. නිසා දෙයක් කරන්න ඉස්සෙල්ලා වළක්වන එක තමයි බුදුජානනාංශ ක්‍රමේ හේතකම කියන්නේ. මේ ප්‍රශ්නේ වේදකමකට දාලා කතා කරන්න හදලා වැඩි කෙනට පස්සේ සුදුණු ගන්න බැරිද කියලා. ධන විඥානන් හේත් කරතයි නිසා සංඛාර සංස්කරණ ඊට පොඩි පොඩි අර්ථ ભેද තියෙනවා කිසිේ නමුත් මේ අහකෙන්නයි අස්සේ දාගන්නවා කියලා කතාවක් තියෙනවා. ඔන්න ඕකට තමයි සංස්කාරය. එහෙනම් තමයි අනුන්ගේ ළමයින්ට උපන්න රාතික දෙන එක තමයි සංස්කාර කියලා කියන්නේ ළමයි හම්බ වෙනවා ඒක මොකද කරන්නේ ඔක්කොටම ඔක්කොට පොලිමෙන්ද කියලා තාත්තගෙකුට විශ්වාස කරන්න ගත්තොත් ඒක කියලා පර්ත් වල කට්ටිය හරියට මට ස්තුති කරන අරක වචනේ ඒක නම් හොඳටම තේරෙනවා කියලා හොඳට තේරෙනවා කියලා සාමාන්‍යයෙන් තිබු ආදර්ශයේ ඒ උපමාව මේ අනුගෙලමෙන්ද අසංක. ඒකෙන් කියලා තමන්ගෙලමකට අසන්නක තරින් යන්න එපා. ඒක අපරාධයක්. ඉතින් ඒක ඒ තමන්ගේ ළමයට අසංගතව තියෙන ප්‍රශ්නකුත් නැහැ මේ සුළු ගාන වෙන්නේ. මේක නෑ ඔක්කොම දාගෙන. ඉතින් මේක තමයි ආගමෙන් නිත සදාචාරයෙන් මේ අපිට ඔළුවට දාන දේ. හරා ගන්න බැරි දුකක් ඉන්නලා දාලා ඔක්කොම අපි ගන්න ඕනේ තේරුම් කරලා සතියද බලලා. සතියෙන් ගන්න එක මම කරා නම් මම බාර ගන්නවා. කිසි කතාවක් අපායටවත් යනවා. කරලා නැහැ නේ ඔබ මම අපායට ඇරියත් මම දන්නවා මම නිරෝධ නිරෝධසයි කියලා. කවුරුත් කියලා නෙවෙයි. මම දන්නවා. මේ මනසට බයින්න දෙයක් නැහැ. ඔය හිනේ කියත් බයින්න දෙයක් නැහැ. ඒ නිසා මේ කරන්නේ පණින්න පෙර සිතා බලන කියන එක තමයි මේ සතියෙන් අපිට දෙන පුංචි ඉඩ. කොයි දේ කරන ප්‍රමාණ අනුකරණ සතිය වැඩි කරන්නේ. කරන ප්‍රමාණ වැඩි කළ සතිය අඩු කරපුවා ඊට පස්සේ මුක්කට ගියාට පස්සේ මොනවාරි ඉහළ ගන්න බෑ. දාන්න ඉස්සෙල්ලා ඕනේ බේරගන්න. දැම්මම පස්සේ ගන්න කිව්වොත් විශාල ව්‍යාපාරයක්. ඕනෙම දෙක ඉච්චරයි. මේ මේ කවුද මේ මම පළචාරක මතය කියනවා මේ අනිත් බැංකුවට ගියා මගේ සල්ලි දැම්මට පස්සේ සුද්දෙක් වගේ සල්ලි දාලා මට සල්ලි ගන්න බැරුණා. දැම්මම පස්සේ බැංකුවකට ඉච්චර තමයි. මොකද ආපහු මේ දවස් සල්ලි ටෙඩි ගොඩාක් සල්ලි සුද්දෙක් උඩින් දාලා මගේ සල්ලි ගන්න විදියක් නැහැ. ඒ වගේ තමයි අපි මේ කරන්න දෙන්නේ අපේ අලුව කාට හරි දීලා එයාගේ විනිශ්චයක් බලාපොරොත්තු වෙනවා. එවෙනොල් කරන තේ ක්‍රියාකාරකම් අඩු කරන සතිය වැඩි කරන්න. එහෙනම් දැන් ගිලින්න මාස බත් පිට ගිලන්නේ ඉතල ගිලින්න ඉතල පුළුවන් තරම් හපන්න. අපන් නැතුව ගියොත් අජීර්ණයට යනවා, දීවිදියාවට යනවා, කොලෙස්ටරෝල් නැගිනවා. ඕන කුණු කන්දලක් හපල කන්ද කිසිදාක ලෙඩ වෙන්නේ එනිසා මුළු ජීවිතයම හැපිලි ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවිතය ඔක්කොම සීනිදිර වීම කරන්නේ චාරමත් මේ විතරනේ. ඉතින් පල්ලයට ගියම ආම්ල මට්ටමට වෙනවා. ඊට පස්සේ දෙවිලි ඉවරයි. ඒක නිසා ඝන දේවල් ඔක්කොම බීපන් කියලා කියනවා. හැම දීර්යයක්ම හපපන් කියලා කියනවා. ඝනයක් කන්න ඉසලක තිය කරලා පොන කම්ම කෙලත් එක මිශ්‍ර ලම්බරන්න කවදාවත් අජීර්ණයක් අපත්‍යක් ලෙඩක් එන්නේ නැහැ. එයාගෙන ජීර බොනකොට ගුඩු ගුඩු ගාලා බොන්න එපා. කටේ තියන අපල අපල අපල බොන්න. එතකොට ඒකට හොඳට කෙල මිශ්‍ර වෙනවා. ක්‍රියාකාරකම් අඩු කරන සතිය වැඩි කරනවා. අපි දැන් කරන්නේ මොකද්ද කියලා ඊට පස්සේ ක්‍රියාකාරකම් වැඩි කරලා සතිය අඩු කරනවා. ජීවිත බඩට බෑ මේක දිරවලා. ඒ නිසා ලෙඩ වෙලා බෙහෙත් කරන එකට වෙදකම කියනවා. ලෙඩ නොවීම සඳහා ගන්න ක්‍රියාවලියද හෙදකම කියනවා. අද මේ පරිසරවල තියෙන වේදකම විතරමයි හේදකම නොංජල්කමකට සලකලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ ආගමේ තෙරපිටික් පැත්ත ඉස්සරහින් තියලා තියෙනවා. හීලි පැත්ත ඉස්සරහින් තියලා තියෙනවා. ඒතර ප්‍රිවෙන්ෂන් නෑ අපිට කරන්න බෑ ඒක ඕනේ නෑ. ඉද උනාට පස්සේ ඔයගොල්ලෝ උත්තර දෙනවා නම් විතරක් අපි බුද්ධ ආගමට එන්නේ. අනේ විදිහට හේතු කරන්න යන්න බෑ. කරන් සංස්කාර කරලා ඉවර වෙලා මනින්ද කිරුණාට වැඩිය මේක කල යුත්තක්ද නැත්ද කියලා බලන්න ඒකට යුතුය අයසු සලකන එක තමයි අසම්මෝහ සම්පජාන්‍ය කියන්නේ ඉතින් එහෙම නැතුව දඩබල ගාලා කරලා අවුල් කරගත්තට පස්සේ විසඳනවා කියන එක ඒක එච්චර ලේසි වැඩක් දැන් ප්‍රශ්න අන්තර්ගත සහ සංඥාන්ති ලබන්නේ පංච සමුපාදයේ සමහන් විඥානයක විතර දෙයක ඉලක විද්‍යාව එයට විද්‍යාව අර ධර්මපාදයන්ද ඒවා හේතුවෙන් ඇතිවෙච්ච පලවන් මොනවාද? ඒව සමාන ආත්මද අවිඥානික සවිඥානික සසංකාරක සංකාරක ඊගාට සචේතනික අචේතනික සමාන ආත්ම පද. මේ පටිසම්පාදිත ගාවකට නැහැ ගාවන්න ජීවත් සාසසකාරය විස්තර කරන්න අමාරුයි. ගාසසකාරය විස්තර කරන්නේ සමිඥානක සචේතනික සසංකාරික පැත්ත විතරයි. ඒ අසම්පජාන මනෝ සංඛාර වගේ තියෙන දේවල් ওই පරිසම්පාද ක්‍රමෙන් අල්ලන්න බෑ. ඒක මේ මේක සක්‍රියව යෙදිලා චේතනාපූර්වක කරන පැත්ත තමයි මේක විස්තර කරන්නේ. කාලාව සූත්‍රය අනුව ජීවනයේ යුත්තේ උපක්ෂණයක් පවනද සිදුවන හැමදාම එලෙසින්ම වහා ගැනීම පහළ මාර්ගයේ ඥාය විසින් ප්‍රගුණ කළ යුතුමද ඉන් කියන්නේ හොඳ නරක ලෝභ අලෝභ දේශ දේශ මෝහ අමෝහ නාමය දපාවේ දපාවක් නැති උපේක්ෂාව පමණක් නොවුන් තුළ පිළිය යුතුද ඒක කාලම සූත්‍රයේ බුද්ධඥයන් මොකක්ද කියන පළවෙනි වාක්‍යය කියන්නේ කාලා සූත්‍රයව ජීවිතයේ යුත්තේ විපක්ෂණයක් පමණද සිදුවන හැම දෙයක්ම එලෙසම වාරණයීම ආර්ය මාර්ගයේ යාමකින් ප්‍රගුණ කළ යුතු බව පළවෙනි වාක්‍ය නම් එච්චර මේකක් නෑ මොකද කාලම සූත්‍රය අනගානේ නිවන් දකින්න කියලා තියෙන සූත්‍රයක් පුතජන භාවය අරසා කරන්න කියන එක නෙවෙයි ඒ වගේම මේ ඇතිදේ පිළිගන්නවා කියන එක ආර්ය මාර්ගයේ යුතුයමද කියලා කියනවා පුළුවන් නම් කරලා බලන්න බැරි එක තමයි අපි මේ නව නිර්මාණ කරන්න හදන්නේ. නමුත් මනුස්ස ශරීරයේ විතර එන දේට පුරුදු කරන්න පුළුවන් වෙන මොනම හිතක් ශරීරයක්වත් වෙන කිසිම සතෙකුට නැහැ. ඒ සත්තු මක බෑවිලා යනවා එන දේවල්. මනුස්සයාට ඕනි ඉස්තුවක් දරන්න පුළුවන්. ඕන දේශගුණයක ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මුළු ලෝකේ පුරාම පැතිරලා තියෙනවා. ඉතින් අපි මේ එක තැනකට හිර කරගත්ත පස්සේ අපිත් කර තීසන් තත්ත්ව වගේ සාජාශීලී වෙනවා. ඒ නිසා පරිසරයෙන් හැඩ ගැහෙන්න පුළුවන් නම් ඒක මේ ආර්ය මාර්ගයක්ම තමයි. නමුත් ඒ වගේ නෙවෙයි ඕනම ඕනම ආගමක ඉන්න කෙනෙකුට අඩුම ඉන්ටර්ම මානකින් වැඩිම දුරක් යන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන මනුස්සයට වැඩිය පිටිපන්දම කෙලින් කරලා පත්තු කරන මනුස්සයා ගොඩක් වෙලා විබ්බඩ ගන්නවනේ. මේ පැමිණෙන දෙත් එක ජීවත් වෙනවා කියන පිටිපන්දම එළිය තියන කියලා දෙව හරහා තියලා දෙපැත්ත පත්තු කරොත් වෙන්නේ ඇවිල්ලා නෙවෙයි විනාශ වෙන්නේ උණු වෙලා. ඉතින් ඔය දේවල් කරන්න ගිහිල්ලා මම මගේ වැඩ පෙන්වන්න ගිහිල්ලා මම ලොක්ක වෙන්න වැඩ පෙන්නලා මට විතරයි පුළුවන් කියලා කරන්න ගියාම ඊට පස්සේ දෙපැත්ත දාලා පත්තු කරා වගේ. ඉතින් ඒක නිසා ලෝභ අලෝභ දේවල් ගැන කතා කරනකොට ওই ලයිස්ට්ුවත් එක්ක අෂ්ටලෝක ධර්මේ දාලා ප්‍රශ්න හදන්න බෑ මොකද වෙන්නේ කියලා. දැන් සියයක් පෙන්නලා තියෙනවනේ. ඒකදී මේ සියලු දේ කෙරේ නොසලෙන මනස ඔක්කොටම කරන්න පුළුවන් කියන එක නෙමෙයි බුදු දහම. කියන්නේ කරන්න බෑ කියන එක. කෙරුවොත් දවස් හතක් ඇතුළත ප්‍රයෝජන ප්‍රතිපලති. බැරිකමමයි කියලා ඒක මේ පහත් අතර දෙමිලා එහෙම එකක් නෙවෙයි. නමුත් පුළුවන් කෙනෙකුට කියනවා මෙන්න මම කරලා තියෙනවා මෙන්න අෂ්ටෝක ධර්මයක් මම මෙල්ලා තියලා තියෙනවා. මේ අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ගතිය කෙරුවොත් වැඩි කල ඔය මානසික ආතතිය විඳින්න ඕන කමක් වෙන්නේ නැහැ. කෙරුවොත් වැඩිකල් ඔය ජීන අවිවේකී තත්ත්වයක් වෙන්නේ. වැඩිකල් මානසික මනසේ සහනයක් සාන්තිකර තත්ත්වයක් නැති තත්ත්වයක් නෑ. ඒ නිසා කරලා බලන්න කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. මේක මේ මොකද්ද එක විදියක ප්‍රොටෙස්ට් කිරිලක් තියෙන්නේ. සමාජ මට්ටමේ ඉඳලා ප්‍රශ්න කියලා සමාජය ඔක්කොටම පුළුවන් කියලා කොහොමඩක්වත් නැහැ. සමාජය කරන කොහොමඩක්වත් කරන්න. මේක තනි බුද්ධිලෙකුට Taman විශ්ේ පටවගෙන කරතයි. ඒ වුණත් ගා පින් කියන ගා පෞෂත්වයක් කියන ගා කද්දකින් කියන ගා සෝතයක් ඇති කෙනෙකුට තමයි මේ බාධරත් පහිතෝ යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ಗುಣ ඇති කරගන්න එකයි අපි මේ වෙලාවේ කරන්නේ. ස්වාමීන් වහන්සේ මම මේ විපස්සනා ප්‍රශ්නයකට උත්තර ලැබුණේ නිසා නැවතත් මම කරසන්න සිද්ධ වෙනවා. සෑම මාර්ගඵලයක් ලැබීමේදීම පෙරහා පසුලාවෝ ඒකනක්වා දකින්නේ යන්නයි. මෙතන තමයි ජීවස්ථාව මාසන් ප්‍රශ්න වල පිළිතුරක් ඒ මගේ ප්‍රශ්නේ දෝෂයයි මොකක්ද කාර්ය අවසනාවක් තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ ලකුණු කියලා කියන්නේ පසු ලකුණු වශයෙන් මේ මේකට කියනවා තියෙන්නේ පච්ච වේකන ඥාන කියලා කියනවා. සෝවාන් වුණාට පස්සේ එයා ඉතුරුලා තියෙන කෙලෙස් මොනවාද, කැප්ටන් කෙලෙස් මොනවාද කියලා සලකා බැලීමක් කරනවා කියන්නේ. ඒක කියනවා සාමාන්‍ය දිවි ලෝකයේ ගිය ඕනම කෙනෙක් ගිය ගමන්ම සලකා බලනවලු මේ වාසිදායක තත්වයට මට එන්න මොනවද මට හේතු වෙන්නේ කියලා. එතකොට යාට පේනවලු මේ ඉඳලා ආපු තැන. ඔගේ සෝවාන් වෙච්ච කෙනාට අසු ලකුණු වශයෙන් කියන දෙන්නේ ඒක සමාලෝචනයක් විදිහට පච්ච වෙකන ඥාන කියලා අච්ච වේකණේ කියන්නේ කණ්ණාඩිය මූණ බලන එක. නැවත නැවත සලකා බැලීම. තමයි මේකප් එකක් දාලා ඒක හරිද වැරදිද කියලා බලන කණ්ණාඩියකනේ. ඒක තමයි පච්ච වේකණේ. ඊට පස්සේ පෙර ලක්ෂණ වශයෙන් අනිවාර්යයෙන්ම තේරෙනවා තේරෙන්නේ හරියට පස්සේ තමයි. හරියට පස්සේ තේිනවා අද නම් මම ඉඳලා ඉස්සෙල්ලා මට පිළිච්ච ගැතියක් තිබුණා. ආදකරතිය අඩු වුණා කියලා සාර්ථක වුණාට පස්සේ තේරෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා දැනුණට එයා ප්‍රකාශ කරන තරම් එයාට යෝජනා ඉස්තිර වෙලා නැහැ. ඉස්තිර වෙන්නේ හරියයි මේ. හරියට පස්සේ නම් පේනවා. ඊට පස්සේ ජනන සඳහන් කළා තියෙනවා කාටහරි මේ වගේ ඥානයක් ලැබුණාට පස්සේ ඒ ඒ පුද්ගලයාට ඒක කියන්න ආසාවක් පහළ වෙනවා කියලා. අනේ මම මෙච්චර කල් කර කර ගියා මෙන්න මේක මේට ගහපු ප්‍රශ්නය මට හරි ගිය කියලා කියන්න අවශ්‍යතාවයක් පැනනවා කියලා. නමුත් ඒක අහන කෙනාට හරියන කම්බිනේෂන් එක වෙයිද නැද්ද කියන්න බෑ. මම මේක කර කර ගියාව දාසනම් අර ඔක්කොම පෙළ ගහලා තිබුණා. නමුත් නාට පස්සේ නම් මට තේරෙනවා මේක කරපේවයි අදින් මෙහෙම තමයි කියලා කියන්න පුළුවන් කතියක් තියෙනවා. ඒක නිසා මේ පෙරලකුණු නැතුව නෙවෙයි. නමුත් පෙරලකුණු කොච්චර තිබුණත් සාර්ථකත්වයේ උනාට පස්සේ තමයි කියන්නේ අදී මට කියව ගන්න බැරුණාට පෙරලකුණු තිබුණා කියලා. අසු ලකුණු ගැන නම් අර අපේ අටුවාව ඉස්සර කරලා තියෙන තියෙනවා. සෝවාන් වෙනකොට සකදාගාමීවට අනාගාමී හරියට වෙන හැම අවස්ථාවකම කෙලිමාරියක් තුනක් තිබිච්ච කෙලස් ප්‍රමාණය කැලිච්ච ප්‍රමාණය ඉස්සරහට කරන තියෙන කෙලස් ප්‍රමාණය පිළිබඳ දැනුමක් තියෙනවා කියලා ඒකට මහසිසාරු ස්වාමීන් වහන්සේ කියනවා බෞසුත කෙනාට මේක විෂදයි හොඳට පිළිසිතයි. බෞසුත නැති කෙනාට මේක විස්තර කරලා කොටු කරලා කියන්න දෙන්නේ නැහැ. බෞසුත භාවිතයෙන් ලාභිච්චරයි. Thank you. අර ස්වාමීන් වහන්සේට එක සක්මාන භාවනාව කිරීමෙන් ආනාපාන සති භාවනාවේදී සමාධියක් ලැබීමට පුළුවන්ද මනසේනා සක්මාන භාවනාව ආනාපාන සතිය ලැබීමට උපකාර වන්නාද කියලා පහදා ගන්න පරමාවෙන් ඉස්සෙන්නේ. මේ ධර්මතා තුනක් ක සම්බන්ධතාවයේ තියෙන වීර්ය සතිය සමාධිය කියලා ඒවා සාමාන්‍ය ඉදිරිපත් කරනකොට ඒ ඕඩර් එකට තමයි දෙන්නේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥාය. එතකොට මේ සතිය මුල් කරගෙන මේ භාවනා වැඩමුළුවක සතිපට්ඨාන වැඩමුළුවක අවශ්‍ය වීර්ය ලබා දෙන්නේ ශක්මනේ. වීර්ය සතිය එකතු වෙලා පරියන්කේ තමයි සමාධිය ලබා දෙන්නේ. ඒ නිසා සමාධිය ප්‍රතිකර ගැනීමට සතියට අවශ්‍ය වීර්ය වෝමින් අප් කියලා කියන්නේ. ක්‍රියාශක්තිය ඇති කරලා දෙන්නේ මේ සක්මන් භාවනාව. ඒක ක්‍රීඩා තරගයකට යන්නේ එක නා තරගයේ ඉස්සලා එකරක් කරගන්න. එකරක් කරගත්ත පස්සම ඒක කර්මන්නේ වෙන්නේ. ඒ කලින් කොච්චර පුහුණු කළ තිබුණත් ඒ වෙලාවේදී ඇඟ කර්මන්නේ කරගන්න ඕනේ. මේ සක්මන් ක්‍රමණය කරාම වීර්යය ලබලා දෙනවා. සාධි නැතෝ කියන එක නෙමෙයි වීර්ය ප්‍රකටයි. අරියංකේදී ඒ වීර්ය ක්‍රියාත්මක වෙලා සතියත් එක්ක අත්‍යවශ්‍යකට සමාධියත් එක්ක අන්නේ විදිහට බලනවා මම හිතන තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක ඊයේ රාත්‍රී ධර්මදේශනාවේදී විඥානය මෙතෙක් එකතු කරගන්න මගේ කෙලෙස්වලින් පිළිසු කරගන්නා සතිය සහ ඉන්පසුව මෑයනතුරු උදාහ කරලා ඉදිරි ජීවිතයේදී නැවත විඥානයට කෙලෙස් එකතු කර ගැනීම සඳහා මාර්ග බලා ගැනීමට භාවනාව මගින් ආනාපාන සතිය වඩා සතිය දිනු කර ගැනීම සිදු කර හැකි බව මට අවබෝධ වියයි. මෙවාගේ වටහා ගැනීම කොතෙක් දුරට නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්නේ ඉලාසයෙන්. ආයකදී කියන්න තියෙන්නේ මේ සීනිවාණි ජාතකයේදී විශ්ලාභ කක්ෂ පුටයක් අර අර ගෙදර තියෙන රත්තරන් භාණ්ඩේ මලකඩ කාච්ච කස්ලෝ එකක් කියලා. එයා දන්නව රත්තරන් බව. අම්මට සල්ලි අම්මට වැඩියෙන් ගෙවන්න වෙයි කියලා බුරුවක් කියලා මේකට බඳු දෙන්න බෑ කියලා දාලා යනවා. ඊට පස්සේ දෙවියන් කවුරු කාලා බලලා කියන්නේ. දෙවියන්ට සේරි වාණිජ ඒක දැක්වුවම කවුරු ගාව වලට රත්තරන් තියෙනවා. එයා කියනවා මම මේකට ගන්නු කරන්න බෑ මේක දඹ රත්තරන්. මේ බල්ලු පෙට්ටියම දුන්නත් මදි කියලා. ඉතින් යාර ඉස්ලාම් බහුල් ගෑමෙන් දැක ගන්න එක තමයි අපේ විඥානික රත්තරන් බව දැන ගැනීම. ඒක ආශේවන ප්‍රත්‍යය. ඊට පස්සේ අරගෙන ගියාට පස්සේ ශේතිවාණිජිට අරගෙන යන්නේ. අරගෙන ගියාට පස්සේ යා දන්නේ සුද්ධ කරන්න ඕන කියලා සුද්ධ කරන්නේ මේ වෙහෙසෙන් කරදරයකින් බරකින් නෙවෙයි. යා දන්නා මේක ඇතුලේ තියෙන රත්තරන් කියලා. ඊට පස්සේ යාට ඒක මේක සෙල්ලමක්. ඒක විනෝදාංශයක්. ඒක මේ බරක් කරදරයක් වාතයක් නෙවෙයි. ඊට පස්සේ හැමෙට මෙට විතර පිටපැත්ත තියෙන එක සුද්ධ කරන්නේ ගලේ උඩල නෙමෙයි. ඕම පිළිසිදු දයින් කරන්නේ රත්තරන් කඳුලක් අතහගෙන තියෙනකොට ඒ ඉස්ලාම රත්තරන් බව දැනගත්තොත් එකක්. ඊට පස්සේ රත්තරන් ධම්ම රත්තරන් මතු කරගන්න වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේක රත්තරන් බව දන්නේ නැතුව සුද්ධ කරන්න ගියොත් වෙන්නේ මොන මොන මඟුලට මේ කුණු දැන යප්පල්ලා සුද්ධ කරනවා දන්නේ නැහැ කියලා කම්මැලි වෙනවා. ඇත්තටම දන්න මනුස්සය සූත්‍ර කරන්නේ වැඩි බොහොම සුවද මේක සුවාල කරගන්න නැතුව. භාවනා වැඩ කොටකදී කරන්නේ. ඉදිකටක් අරගෙන හොරලා මේක දැලියක් පල්ලයක් වගේ තිබුණාට මල කාච්ච දෙයක් වගේ තිබුණාට මේක රත්තරන් බව යාට පෙන්නලා දෙනවා. ඊළඟට යාගෙදර ගිහිල්ලා ඉතින් ඒක සූත්‍ර කරගන්නවා. ඉතින් දෙකම විඥානය පිළිබඳව භාවනා කතාවේදී ඉන්න පිටින් මෙట్లా දෙන්න පුළුවන්. ඉතින් යාගෙන චිත්ත කියන වචනේනේ සාමාන්‍ය පාවිච්චි කරන්නේ පබස්සර මිදම් වික්‍රේ චිත්තක් කියලා බුදුරජාණන් කෙලිම ප්‍රකාශ කරනවා. ඒක නෙවෙයි පංගුවක් පිරුවක් බෙදලා කියන කතාවක් නෙවෙයි. හැම මිනිස්යාගේම හිත ප්‍රබස්සරයි. ඒක පුතඥයන් අතර ඉන්නකොට දැලියක් පල්ලේ මේ මේ රත්තරන් භාණ්ඩේ ඒ අම්මගේ දුමේ තියෙන වෙලාව. දුම් වදින්න වදින්න වදින්න වදින්න ඒක කස්ලෝතලියක් කියලා හිතෙන්නේ. තඹක්යක් කියලා හිතන්නේ. දැලියක් පල්ලයක් කියලා හිතන්නේ. නමුත් සීරිවන්ද අතර ගත්ත ගමන් වරයි ඔක්කොම සල්කල වල ඉරක් ගහුවා කියනවානේ අපි මේකට ගනුදෙනු කරන්න බැරි තරම් වටින දෙයක් කියලා. ඊට පස්සේ සුද්ධ කරන්න ඇති ඒක ඒකවල. ඔච්චර සතරක් බාඩක් කවුරුම සිත සුද්ධ කරන එක මොකක්ද? කවුරුත් අඩයි අයියෝ අතර ඉඳනවා මේක පියන්න ගිහිල්ලා කියලා. එහෙම කියයි මේක කත්ලෝදලියක් කියලා හිතවනවා. ඒක නිසා මේ නොදැනුවත්කම තමයි තියෙන්නේ. নানা ආකාර තමයි අඩුපාඩුකම් හිතලා මේ හුරුලා බලන ධර්මයක්වත් කෙරෙන්නේ නැහැ. හුරුලා බලන ඔක්කත් පහුරු ගන්න කැමති නැහැ. ඉතින් ඒකට යාට ආශේවනක් පත්‍ය ලැබෙන්නේ නැහැ. ආශේවන ප්‍රති නැත්නම් ඉත බහුලිගත කරන පත්‍යද කියනවා අවශ්‍යයක් නැහැනේ. ඉතින් භාවනා වැඩමුළුකදී ගොඩාක් දේවල් කරන්න බෑ. ඒකෙදි කරලා තියෙන්නේ හැම හැම භාණ්ඩයක්ම දඹරත්තකණක් විග්‍රහයක් කරන්න බැරි නොගැලපෙන තරම් දිව්‍ය ප්‍රඥාවක නිග්‍රහයක් කරන්න බැරි තරම් ධම්මරත්තරන් බව මතකොල දෙන එක. ඉතින් ඒක බාර ගන්න දෙන එක වෙනම දෙයක්. බාර ගන්නවද නැද්ද කියන එක වෙන එකක්. එහෙම කිව්වට බාර ගන්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒක අත්දැකීමත් එක්ක යනවා. ඔව්. ඒක නීති කම කෙලස්, පරිමුඛ කම කෙලස්, අංශය කෙලස් නැති කර අන්නව ඕහන්සේ කන් හැදිලා ආනාපාන සතිය භාවනාවමයි එය සිනවන්නේ එසේද කියලා උදාහරණ සහිතව පැහැදිලි කරගන්න ඉතාව සාමක රජකපත ඉලාසිදී ඕහන්සේ දේශනා කරන පරිදි නාමවල ඇස් මුදවන් වලට එන අවස්ථාව වඩා පැහැදිලි කරගන්නේ නම් නැරඹී ඒක හරි කැත අවස්ථාවක් හැදිලි කරනවා හරි වෙලා කොහොමද මම විචාර කරලා තියෙන දේ ඔක්කොම විචාර කරලා තියෙන ආනාපාන සාපේක්ෂව තමයි. මේ පරිඋත්තරණ කෙලෙස්, අනුසය කෙලෙස් ඔක්කොම. ඒක නිසා ඊයේම දේශනේ නැවත අහන්න. එනතන ආනාපාන සතිය ගැන තියෙන එකක් අහන්න ඔය ඉතින් විලස මොනම විදියකින්වත් ඔය විදියට ප්‍රශ්නයක් පටනගන්න ඉඩක් තියලා නැහැ මේ වෙනකොට. ගාත් ඒවා කියවෙලා තියෙනවා. කෙලෙස් කොච්චර දාන වෙලාව අල්ලපු විතර මනසයි ගන්න. ඒ මනසට තියෙනවා. ඒ තරම තමයි තේරෙන්නේ නැත්නම් මේ කණ්ඩායම් දෙකක් දාගන්න. ඇසුර සමාජ ඇසුරේ අනික් මොනසට වෙහසක්. ඒ තමයි කෙලස් කොච්චර දානවා කියන්නේ. ඒ වගේම තමන්ට තමන් වහකන්න ඉතන වෙලා. ඊට බෙන්දම ඇවිල්ලා මේ මං කෙලස් කොච්චර දානවා ඔන්න බලා ගන්න ඇඟිලා කියන්නේ නැහැ. ඒක තමයි මේ දිනදා අපිට හම්බෙන ආතතිය. අපිට හම්බෙන අසහනේ. අපිට හම්බෙන මේ මොනදකින් කියන ගතිය තමයි ඒක තියෙන එක භාවනා වැඩමුළුවක දීච්චරම මේ මතු කරලා දෙන්න තරම් වැදගත් දෙයක් නෙවෙයි. මොකද ඒක සාමාන්‍ය මේ භාවිතයේ පවතින සංකම්පන සේද ස්වභාවික දැනුමකට සම්බන්ධ කරලා කියන එකක්. ඒක තාක්ෂණික වචනයක් නෙවෙයි. අපද මහසයන් වහන්සේ මෙහෙම ධර්ම සේවයට සදාන් ආයතන වහන්සේ දේවල් සාදු ජීවිතවල බවය ජීවිතයේ ලැබේවා. දැන් ඉතින් ඌ අයිති ටික ටික එන්න ඕනේ මොකද ඒක ඉවර කරන්න යන්නේ. බරව දැමීම කියවනවානේ. අනිච්චාවක සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා ඉතින් මට මතක් වෙනවා දැන් මම මැරිලා මිනිහ තියෙනකොට කට්ටි ඇවිල්ලා කියව නැහැ. මට hina වෙන්න පුළුවන් නම් ඒ ඉඳගෙනත් hina වෙනවා. කීයක් જાති කියයිද කියලා හැම රිට්‍රීට් එකක්ම ඉවර වෙනකොට අම්මෝ ඇහෙන්න පටන් අර ගන්නවා. ඉස්සරවලේ තවත් 7න් 4 තියෙනවා. දවස් තුනෙන් තුනට තියෙනවා. කියෝ එකම දේ එකම දේ තමයි යන්නේ මේ අපුතු මාසාවක් තියෙනවා හකට විතර. ඒ නිසා කොහොමද සාදු කියමු මේක ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ වාදනය විට විතර සිත කම්පා රෝලයකට පත් වුණා. එළියේ රස ඇහුවා. එක ටික මේක ඇහෙන්න මතකදලා කනගුණනවා නිශ්ශබ්දවා ටික වේලාවකින් නැවත දැස්ස ඇහෙන්න ගත්තා ආයෙත් ටික වේලාවකින් ඉඳා නිශ්ශබ්ද ලොකු උද්‍යාවක් වගේ එකට එහාට මෙහාට කෙලින් අතර යනවා දැනුණා අද කරනවා දැනුණා බයක් හිතෙන්නේ නැහැ මේ විදිහට හතරපස් සතාවක් දැස්ස ඇහෙනවා අතර වේවා දැනුණා මේ වෙලාවේ මට හිතුණා ඉස්සර සමාධියේ ඉදියට මේ ශබ්ද ඇහෙන නිසා නැගිටින්න හිතලාට ඇඳින්න පුළුවන්. මට හිතුණා අද මේ විශාලතාවය නිසා දැන් ධර්මදේශනාව පටන් ගන්න ළඟයි කියලා. ඇස්සරලා බලන්න ඕනේ කියලා. සිතින්ලා ආවා. ඇස්සරලා බලනකොට වෙලාව අවසන් 6:20යි. නැවත ටිකක් සක්මන් කරලා ආයෙ වාඩි වුණා. මේ නිශ්ශබ්දතාවයට ආයෙ එකපාරටම කියනවා. ඊළඟට මුලින් ලොකු ටෝච් එකක් වගේ එකක් අල්ලලා මුළු ඇඟේම ගියා. ඇතුළතකම් කුක්ටි වගේ දැක්කා. සංඥා කියලා එක මගරලා ඉන්නකොට කොච්චර වෙලා ඉන්නද කියලා දැනෙන්නේ නැහැ. නොරාගෙන ශබ්දය එන්න නිකා. ඉන්දියා නිවේදී මේක හතරපස් වතාවක්ම වුණා. වෙනදා හිත ස්කන්ධ තියනවාට වඩා ගොඩාක් උදක තියෙන බව තේරෙනවා. අද උදේ පරයන්දී පංචකර ආලෝකයක ඔහොමද හිත තිබුණා. එකපාරටම හිත මොන්දේට සංකවනලා අන්තිමට නොපෙනී ගියා. අන්තිමට ඉතාම නිශ්ශබ්ද හැමතැනම ශූන්‍යතාවයේ දුරවා. මේ වෙලේ මේක හිස්තන මේක අසාරණවා කියලා හිතුවා. එතකොට ශූන්‍යතාවය තවත් නැඹුරට ගියා. මේකේ මොකක්ද මේක අසාරණවා කියලා හිතුවා. දැන් හිතුවා සෙලවෙන්නේ නැතිව එහෙමම තිබුණා. ඊට පස්සේ නැගිටින්න හිතක් නැගිටලා මෙහෙම මෙහෙම ශූන්‍යතාවය පැමිණෙන්න කුමක් කළ යුතුද කලින් ලැබුණ නිශ්ශබ්දතාවය ශනික සමාධිය අන්තර්භාවයෙන් මේක පිළිතුරු දෙන සේවා දරුවන් සරණ ඒ ඒ ශුද්ධතාවය ලැබුණා නම් ඒ කෙලෙස් නැතිකම ඡන්දවරසකම් නැතිකම කම්පන චංචල නැතිකම ඉතින් ආයෙ ඕන නටන්න පුළුවන් ශුද්ධතාවය හම්බුනට පස්සේ පාටියක් දාලා මට ශුන්‍යතාවය හම්බුණා කියලා නටන්න. ඒක නැත්තම් මේ හම්බෙච්ච එකේ අලතම හම්බෙච්ච එකේ ගොඩාක් කලයම ඉඳලා බලන්න පුළුවන්. කොයි එක වුණත් වෙලා තියෙන හොදක් නිසා ඒක ප්‍රශ්නයකට හෝ සැකයකට එන දෙයක් ඇත්තේ නැහැ. මේකෙන් පෙන්නලා තියෙන පින තියනවා කියන එක විතරයි. ඕනම ඕනම කෙනෙකුට කියන්න බෑ. ඒක ඒ තරම්ම ලාභ බඩුවක් නෙමෙයි පින තියෙනවා. ඊට පස්සේ ඒකල සම්පෙච්චාම ඕනෙලා පියේ. ඉතින් ඒක ඒක නම් ඕන කරන්නේ ඒක වැඩි වෙන විදිහට ජීවත් වෙන්න. එහෙම නැත්නම් ඕන කරන්න කර පෙන් කරච්චලේ සම්දු හරුවලේ නම් අනිත් පැත්තට ජීවත් වෙන එකයි තියෙන්නේ. ඒක දෙයක් නෑ. කොයි එක කෙරුවත් ප්‍රශ්නයක් නෑ. තිබුණට වැඩි හොඳ දැන කියන්නේ. අරකට යනවා. ඊට යනකොට මේකට යනවා මේකට යනවා. ඒ නිසා මේ මොන දෙයක් හරි වගේ දෙයක් ලැබීම බාධාවක් කරදර ප්‍රශ්නයක් නෙවෙයි. අලුතෙන් විකල්ප මාර්ගයක් පැහැදිලි. තමන්න පුළුවන් දෙකෙන් කොයි එක කරගෙන ගියත් එකයි. පැහැදිලිව කියතේ කොයි එක කෙරුවත් තිබුණ තත්ත්වෙට වැඩිය හොඳ තත්ත්වයක් තියෙනවා. සංසන්දනාත්මක බව තියෙන නිසා, ද්වේතාවය තියෙන නිසා වඩා හොඳ තැනක තියෙන නමුත් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කර ගන්න මට ඕනේ කරදරකම් කරද්ද හිස්තනද කියලා. ඒක කවුරුත් කිව්වට හරියන්නේ නැහැ තමන්ගේම අහලා දැනගන්න එකයි තියෙන්නේ. ඒ තවත් කොටසක් මොකද්ද තිබුණා ඒ ප්‍රශ්නේ මේ අන්තිම Thank you. කපලපන් හිත පොඩියට කම්පා වෙනවා අන්තිමට නොතේ ගියා. අන්තිමට ඉතාම නිශ්ශබ්ද හැමතැනම ශුන්‍යතාවය දුරුවා. මේකේ මේක හිස්කමක් මේක අතහරිනවා කියලා හිතුවා. එතකොට ශුන්‍යතාවය තව එංගොලට ගියා. මේකේ නුකුත් නැහැ මේකත් අතහරිනවා කියලා හිතුවා. සෙලරේ නුකුත් එහෙමම දිනුනා. ඊට පස්සේ නැගිටින්න හිතක් ආවා. නැගිට්ටා. එහෙම ශුන්‍යතාවය දැනෙන්න මොකක් කළ යුතුද? අන්තර නිශ්ශබ්දතාවය ශනික සමාධිය. ඒවාර කලින් ලැබුණේක නිශ්චිනී සමාධියද කියලා. ඒකේ එක සිද්ධියක් වුණාට එහෙම ලේබල් කරන්න යන්න බෑ. ඒක බොහෝ සැරයක් වුණොත් තමයි මේ මොකක් ගැනද කතා කරන්න කියලාවත් කියන්නේ. මේකේ තව කුතුහලයට ආසාවට අහන්න පුළුවන්. ඉතින් එහෙම එහෙම මේ කල්ලාල කැඳලා කහපාට නිල් පාට හැඩයක තනින්න පුළුවන් එකක් නෙවෙයි කියන සමාධිය කියන්නේ. ඉතින් ක්ෂණික සමාධිය කියන්නේ අරමුණ කොච්චරම ආත්ම සමාධිය තියෙනවා. එකම අරමුණේ නෙවෙයි අරමුණ මාර්ගwidetilde පවතින සමාජය. ඔබ නැවත නැවත කරලා බැලුවොත් විතරක් තමයි මේ සාතිය ගන්න පුළුවන් දෙවැන්නේකට අමාරුයි. තමයි සුතුමේ ඥාණයෙන් තමයි තීතු කර ගන්න පුළුවන්. මේකෙන් අලවසේ ඔව් කියලා කියන්නේ. නමුත් ඒක දෙන්න තියෙන උපදේශේ නම් නැවත නැවත කරලා බලන්න කියන එක තමයි එකම උපදේශය දෙන්නේ. ස්වාමීන් වහන්සේ අතර වතුරේක වැඩි ඇතිවන වේදනාව මුස්නා ගමිය තරම් විස වරන්නට මේක සිද්ධ කරයි. එහි වේදනාව වරා වරන නිසා එය විස වරන්සිත නොනිකෝ වචන වලින් පාර්ථ කරමින් සම්මානන්නට උත්සාහ කරන්නේ. අත රත්වෝ මේ ලැබුණ නිසා වේදනාව දැනුනේ. දැන් අත පහකට ගාපිට ඇයි පාමාශ වෙන්නේ? එනාගේ වශයෙන් මම මේක අල්ලාගෙන ඉන්නේ ඇයි? ඉතින් ප්‍රශ්න කෙරෙන්නේ. මෙලෙස ඉන්ද්‍රපක් කලින්ද ස්වરૂප ඇති පිළිසින්න යාත්මවලදී විලායයෙන් වේදනාව නොදෙන්නවව වැඩි. අරින හැම වෙලම අපැකින් එම අපැකින් ධර්ම නිසා පිළිසුම බව එළේ නැදෙන්නේ නැහැ. විතරම අත වික්ෂේපණය කරන නිසා එම අපැකින්කට රසබලින්ද දිනට ඒ මොනවාද මොනසෝදන්නේ හැමවක් දැනලා මොනවාගේ රසයක් උයි අදින්න උත්සාහ කරලා ඒ තුනේ රස ඉමේ දිගටම නොවදී මුලේ පහළ වෙනවා සමගම ඉමේ තනි රසක් නැහැ. අසේ සලමක් ඉවත ඉතිරි නොවේ. මම අධ්‍යයනයේ ඉතාමත් මනාව පැහැදිලි පැහැදිලිව දැනීමට පුළුවන්. මේ සතියේ දැනීමද මේ ධර්මානුකූලව පහදා දෙන්නේ ඒ අවසන්. මේක මේක කික්කක් මට මතක කෙනෙක් කියලා තිබුණා සුපර් මාකට් එකට ගිහිල්ලා සෙන්ස් හරි මොනවාරි සුවඳ තියෙන තැනකට ගිහිල්ලා හොඳට සතියෙන් ඉන්නකොට සුවඳ දැනෙන්නේ ඇතුළේ නෝස්මට විතරයි පිට වෙන එකට නෙවෙයි කියලා තේරුණා. පිට වෙන නෝස්ම කිසිම සුවඳක් නැහැ. නමුත් අපිට වෙන්නේ අපි ඉන්නේ සුවඳ තියෙන තැනක දිගටම සුවඳ තියෙනවා. හොඳට සතියෙන් ඉන්නකොට පේනවා ඇතුළට ගන්න නෝස්මට විතරයි ගඳ සුවඳ තේරෙන්නේ. එළියට එන්නේ නැහැ. නමුත් අර 150කට තේරෙන්නේ අපිට වෙන්නේ දිගටම උස්මේ ඉන්නවා. සතිය නැතුනොත් අන්න ඒ වගේ 150 තියෙන එක කොයි සදා සැපක් හෝ සදා දුකක් විදිහට පෙන්වන්න ඉඩ තියෙනවා. මේක දිගට දිගට කරගෙන ගියාම පේනවා අපි මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නිසා පළවෙනින අත්දැකීම නිසා පළවෙනින හැඟීම නිසා කොච්චරක් තීන්දුවටක් අරගෙන මේකට ප්‍රතික්‍රියා කරලා බලන එකයි දෙකම පොඩ්ඩක් බලන්න ඉඳලා ගන්නකොට එහෙම තීන්දුවටක් ඕන කරන්නේ නැහැ අවශ්‍යතාවයකුත් නැහැ. ඒක දරන්න පුළුවන්. ඒක තමයි පූර්ණ පූර්ණත්වගෙන ඇති හැටි දැකීම. ඉතින් සතියින් ඉන්නේ නැති වුණොත් අපි ඉක්මන් තීන්දුව ගයක් ගන්න ඊට පස්සේ තීන්දුව සාධාරණීකරණය කරන්න බැටර් පුච්චනවා ආතතිගත වෙනවා. ඒත් ඒකම නැවත නැවත එන්න දුන්නොත් මේ යකාවල් කියන තරම් කළු පාට නැහැ. යකාට දුවන්න ගත්තොත් තමයි කළු පාට. නර ස්වාමීන් වහන්සේ ඇත අභිදේයයන් අනුගම්වා ධර්ම සංරක්ෂණයට වූ යම් වැදියක් අපට පොදුවේ සියලු සංරක්ෂණයේ ඔබ වහන්සේ සමාව දෙන්නේ this wholesale business එකට හදාගන්න. ඉතින් අවස්ථාවක් සතරන්නේ නැහැ. නේද දෙන්නෙම නැහැ. දෙන්නෙම නැහැ. ඕම කියලා කහන ඇණයක් කුරුසෙල කියලා එතකොටවත් අඩු ගන්න කටපරිසම් කරගෙන ඉන්නේ. දෙන්නෙම නැහැ. හොඳම වැඩේ තමයි කිසිම සමාවක් දෙන්නේ නැතුව කම්බස් කරන්න. සමාවෙන්න ගත්තොත් එහෙම තොග පිටි කියන්නේ හෙටත් පටන් ගන්න ගියා. සමාව දීම කියන්නේ තව වැරද්දකට අවසරය දීමක් කියන එක හරියද? යමකට සමාව දෙනවා කියල කියන්නේ තව සැරයක් ඒ වැරද්ද කරන්න අවසරයක් දෙන එක. ඒ නිසා සංග්‍රහත්වයෙන් දෙන්නේ නැහැ නේද? <laughs> දෙන්නේ නැහැ. ඉතින් තියාිනවා දාස භාවයේ වාල් භාවයේ එහෙම තියාිනවා හැමදාම ඇවිල්ලා තුන්සරයක් කරලා යන්නේයි තියෙන. ආයසරයක් කරන තුන්සරයක් කරනවා. එතකොට එතකොට අපිට අයියලා වගේ ඉන්නකොට සංකරත්නේ කර සාරමහන්ස මම විපස්සනා භාවනාව කරන භාවනාව හැකියාවෙන් සාර්ථක කර ගැනීමට විකාරණ යෝගී වෙමි. ඊයේ හැමතිස්සම සිත සාගත කමේ ආයතනයේ අසු ප්‍රශ්න ඉදිරිපත් කළේ මානසින්. අනිත් දවසට මනෝ සංවර්ධනය ගැන ප්‍රශ්න ඇසුවේ බවයි. එන මගේ භාවනාවට අදාළ ප්‍රශ්නයක් වල මම ඒ බව පැහැදිලි නොකර බැරි වහන්සේ එය සුතමයේ ප්‍රශ්නයක් සිදු බව අහින්න. මම දෙවන වරක් වෙන ප්‍රශ්නය වහන්සේ ඉදිරිපත් කිරීමට අවසර දෙමින් ගෞරවයෙන් දේවානාමයෙන් ඉන්නේ. පළවෙනි ප්‍රශ්නය මට චක්කු සෝත විභාගාඥාය ඒ සම්බන්ධ පංච උපාදානය ගැන වැටහීමක් ඇත. නමුත් මනෝ සංපස්සය හා මේ මගේ මේ මගේ සිදුවන උපාදානය පිළිබඳ සූතමය දැනුම මගේ භාවනාවේ නිරීක්ෂණ අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් නොවන බව මගේ වැටහීමයි. මෙම භාවනාවේදී සිතේ ඇතිවීම හා නැතිවීම දැක ගත එමින්ම සිදුවේ වල ඇතිවීම හා නැතිවීමද දැක ඇත. නමුත් සිතේ අනිත්‍ය බව අවබෝධ කර ගැනීම සිත හා විඥාන පිළිබඳ මාගේ දැනුම ප්‍රබලාවක් නැතිසේදී මාගේ කරුණාවෙන් මේ පිළිබඳව මා දැනුවත් කරගන්නේ අවබෝධයෙන් කියන්නේ. තුන්වෙනි අතාරක් කිව්වත් මට ප්‍රශ්න විසඳන්න වැඩි කොහොමද තමයි මේ චක්කු සම්පස්ස අඳුනගත්තේ කියලා හරි මට කියනවනම් සෝත සම්පස්සේ මට වැටෙන්නේ මෙහෙමයි කියවනම් මට ඒ හරහා පුළුවන් ඔය මන් දන්න විදිහට පුළුවන් නම් අනිත් පැත්තට යන්න. ඒක පිළිබඳව තොරතුරු නොදී තමන් පිළිබඳව විශ්ලේෂණය මට මේක වැටෙනවා මේක වැටෙන්නේ නැහැ කියලා අතික සංනිවේදනය වෙන්නේ. නිසා ඒ ප්‍රශ්න කරුගෙන් මම තුන්වෙනි වතාවටත් ඉල්ලා සිටිනවා. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් කරන්න ඕන නම් තමයි වැටහෙන ටිකක් තියෙනවනේ මේකේ. අර චක්කු සම්පස්ස සෝත සම්පස්ස වැටෙනවා. අන්නේ එකක් මට විස්තර කරන්න. එතකොට මට හිතා ගන්න පුළුවන් කොතන ඉඳලා මේ කතා කරන්නේ කියලා. නැත්නම් මේ අහසේ ඉඳලා කතා කරන්නේ. මට ඒක වැටෙනවා කියලා තමන් කිව්වට බෑ. ඒක තමන්ට වැටෙන ටික තමයි සංවේදනය කරන්න පුළුවන්. වැටෙන්නේ නැතිව සංවේදනය කරන්න බෑ. ඒ නිසා මම ඉල්ලා හිටන මේ ප්‍රශ්නේ ඉච්චර වැදගත් නම් කරුණා කරලා තමන් දැනට දන්න තමන් වැටහෙන තමන් අත්දකපු ටික පුළුවන් ප්‍රමාණයෙන් වචනින්න ගන්න. එතකොට මට අල්ල ගන්න පුළුවන්. කොතනින්ද කොතෙන්ද යන්නේ. නැත්නම් මම කියන පැහැදිලි මුල ප්‍රශ්න කියලා අදත් කියනවා. विग्रह इंग्लिश इंडिया में इसे भाषा में औषधि बड़ा कहने किया सिद्धि अपनाकर सिद्धि उत्तर देने से विकास हुई during meditation and the occurring of the process of awareness and one's reflection, thus the gain of insight were in a specified order If certain observations have cannot be verified by the indicator or if the variance is not sharp or clear enough, does the process go backwards so that the yogi has a new opportunity to more clearly observe and clarify their understanding utilizing the new experiences that will be arising during meditation. This is මේකට අර මේ වැඩ කරන ක්‍රම දෙකක් තියෙනවා. සීමාකාරී සාධක නියම නියතිය සහ සියල්ල හෝ කිසිවක් නැත කියන විදියක් තියෙනවා. මේ ස්නායු වැඩ කරන්නේ වැඩ කරන ස්නායු තන්තු වැඩ කරන නැත්නම් එකක්වත් වැඩ කරන්නේ. යම් මට්ටමකට මේ සංවේදනය එනකන් එයා වැඩ කරන්නේම නැහැ. මට්ටම ආවම මුළු පද්ධතියම වැඩ කරනවා. ඒකට තන්තු රාශියක් තියෙන ඔක්කොම වැඩ කරන වැඩ නැත්නම් නැහැ. ඒක එකක්. අවබෝධය ඉන්නේ මේ විදිහට. කර්ම ඔක්කොම සම්පූර්ණ වෙනකන් යනවා. මට පෙන්වන ඩක්කලා සිද්ධ වෙනවා. ඒකපත හිතා ගන්න බෑ. ඒකී ක්‍රමයක්. ඒතකොට තියෙන එක පාරට ඉලෙක්ට්‍රික් ඇඩ්‍රප්ට් ජීවක් වෙනවා. අනිත් එක තමයි සීමාකාරී සාධක විද්‍ය කියලා කියන එක. පීප්යක් හදලා තියෙනවා නම් වතුර එකතු කරලා කැඩිච්ච කොටම පීප්පෙන් තමයි වතුර විද්‍ය ප්‍රමාණය තීන්දුවේ. ඒ මන්ට බලන්න වතුර හැලෙනවා. ඒක පිළියම් කරනකොට පස්සේ ඒකාට කොටමකින් වතුර හැලෙනවා. ඒ විදිහට මේක අපි සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වගේ තියෙන මේ පතු අදාන අදාන යනකොට අඩුම එක අපිට තේරෙන්න ගන්න විතරින් තමයි ගන්න. ඊට පස්සේ ඒක පිළියම් කරනකොට පස්සේ ඊගාට කොතම එකට යනවා. එහෙම මේ මේ පිරෙනවා. ඉතින් මේ මොඩල්ස් දෙකම වැඩ කරනවා. හිතක් වැඩ කරන වෙලාව අපි දන්න මේ මොඩල්ස් අතර බැලුවොත් ඒක නිසා අවසාන ඵලය නම් හිතපු වෙලාවක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඔක්කොම සම්පූර්ණ වෙනකන් ඉන්නවා ඉඳපු ගමන් ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා ඉස්සර තිබුණා අපේ DTT කියලා රසායනිකයක් අපි මැලේරියා වලට ගැහුවා පුංචි වලට ගැහුවා මේ රසායනිකය තමන්ගේ ශරීරයේ බරත් එක්ක යම් ප්‍රමාණයට යනකම් අකුබඩු එකතු වෙනවා එකතු වෙච්ච දවසේ පාට මැරලා යනවා ඒකෙන් දෙනකම් මොකක්වත් දන්නේ නැහැ ඒ තමන්ගේ බරට හා සාපේක්ෂව මේ මතුවලා එනකම් ලකුණු පෙන්නන්නේ නැහැ මැරලා ඉන්න. අන්තිමට හොයලා බලනකොට පේනවා DDT අම්මගේ තනේ කිරියලක් කිරියලක් තියෙනවා මොහොතේට මාළුවක්ගේ තියෙනවා. හැම තැනම ගහලා ඉවරයි. දැන් කන කන කෑමක් පාස DDT මට්ටමට අදිනවා. ඉඳපු ගමන් මැරලා යනවා. අර වගේ ක්‍රමික ලකුණු පෙන්වන්නේ නැහැ. ඒ වගේ කෙලස් කපලයම සමානලාට සිද්ධ වෙනවා. මේ වත්තර සීමාකාරී සාධක නෙමෙයි. මොකද්ද සීමාකාරී දේ? ඒක යෝගාචර කල්ලන්න බැරුව අනික කොච්චර බියම් කරත් ඒ සීමා කාර්යසාධනයකට තට්ටු කරනවා නම් ප්‍රකටයක් එන්නේ. ඉතින් මේව ටික පිළිබඳව තමයි එළිය වැටෙන්නේ සුත්තමේ ඥානය කියනවා තමයි. සුත්තමේ ඥානය නැත්නම් ඉතින් අපි ඉලියන් කරියුත් නැතිදී අනෙක් අකට ගොඩක් උපස්ථාන කරනවා. නමුත් ගුණ විශේෂයක් දකින්න. ඒක නිසා සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන කියන තුන එකිනෙකට ප්‍රත්‍යෝනේ නැත්තම් කොතන කියලා ඉහිල වෙලක් හිර වෙනවා. ඒ නිසා පටන් ගන්නකොට අපි ප්‍රත්‍යක්ෂයෙන් දැසලා ගමන ජීව රිට්‍රීට් එකට ඇවිල්ලා වැඩ කරගෙන යනවා. නමුත් සුතමේ ඥානයක තියෙන වටිනාකම අඩුවක් සිදු කරන්න හොඳ නැහැ. ගන්න දන්න ප්‍රමාණය ඒකට දියුණු කරන්න. ඊට පස්සේ සුතමේ ඥානය සහ ලැබපු අත්දැකීමත් එක්ක චින්තාමයයෙන් කල්පනා කරලා බලන්න කාගේත් කොතරම් කාටවත් කොතරම් දීලා හරියන්නේ නැහැ. ඒක තමන් තුළම හැදෙන්න ඕනේ. ඒ වතර රේඛීය සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ රේඛීය සම්බන්ධයක්ද මේකට කියන්නේ නිෂ්පාදන ශේෂ්ත්‍රය කියන්නේ batch system and continuous system කියන්නේ. සමහර ඒවා තියෙනවා ඒ අපි තෙල් ටිකක් පෙත්තෙල් ලැබෙනකොට එක වඩියක් හදනවා ඒක සම්පූර්ණයෙන් බහලා ඊගාට වඩිය දාලා අලුතෙන් දාලා හදනවා. ඒ බැච් සිස්ටම් එක. සමහර ඒවා තියෙනවා මේ පැත්තේ බඩු දාන්න පුළුවන් දිගටම continuously අමුද්‍රව්‍ය දානවා ඒ නිෂ්පාදනය වෙන වැඩ පිළිවෙල තියෙනවා. ඉතින් මේ සිස්ටම් දෙකම මේ ආධ්‍යාත්මෙන් තියෙනවා. ඉතින් අර ප්‍රශ්නේ මතුවලා තියෙන මේ දෙක කන්ට්‍රඩික්ටරි කියලා. කවදාකවත් දෙක කන්ට්‍රඩික්ටරි නෙමෙයි. එයින් තියෙන දෙක කන්ට්‍රඩික්ටරි වගේ කොම්ප්ලිමන්ටරි යන. අන්තිමට යනකොට මැච් සිස්ටම් එකක් වැඩ කරනවා, කන්ටිනියස් සිස්ටම් එකක් වැඩ කරනවා, ඕල් ඕ නන් නීතියක් වැඩ කරනවා. නැත්නම් අර ලිමිටින් ෆැක්ටර් තියෙන එකක් වැඩ කරනවා. කොහොමද දිගට වැඩ කරගෙන යන මනුස්සයාට ඒ මෙතෙන් දෙක පහ වෙනකොට අල්ලන්න මට ප්‍රතිඵල දුන්නේ නැත්නම් මම කරන්නේ නැහැ කියලා හිතු කරන මනුස්සයා එතන අත මේක එහෙම හිතු කරන දෙයක් නෑ කොච්චර අරහන් දිගට කරන්නේ උනේ මොකද්ද කියලා දැනගන්න ඕන පොත කියවන්න නැත්නම් බලන්න අන අහනකොට තේරෙනවා තේරෙනවත් එක්කම පයින්නවා පයින්නවා තේරෙනවත් එක්කම විම පයින්නවා ඒ නිසා මේ මේක මේ মাল্ටිපල් ඩිරෙක්ෂනල් ප්‍රොත් එකක් තියෙන එක මේ ජීවනයේ වර්ධනයක් නෙමෙයි ග්ලෝ අප් වෙන්න වගේ වැවෙන්නේ නිකන් නිම්මලක් උඩ පිපිලා අතර පැත්තට වැවෙන්න වගේ වෙවිලක් නෑ නේ කිසි කෙනෙක් කොල්ලන් ගන්න නිදි නිදි නිදි එච්චර වරුදු කරලා තියෙනවා. සංස්කාර සංසිඳවා ආවශ්‍ය හැයියා ගමනේ සියල්ල අල්වා යන්නේ තොරව ඉන්ද්‍රදේව ඇතිආරාමයේ වාසුමය මොහොත මානව ප්‍රතිදේ සම්බන්ධ දේශනා ඉන්ද්‍ර ලාගාවක් නෝ සියලු දාරක් එතන අසුකල සියලු දාරක් ආරම්භයේ ප්‍රගතිය සම්පන්නයේ ප්‍රගතිය ගැන දේශනා අපරේ කියනවා මනසභාවයේ එකම අනුපාතවලදී පොදුකින් අම්පාරණ ගැනීමේ අවස්ථාව මලින්ම පවරන්නේ. ඔවහන්සේ වලතර අනුවේ කාර්යීව සුමදේ කාට විශ්වාසයෙන් මතම කිව්විට ඒ මාර්ගය රක්ෂණය විස්තර කරන කිතාබිය. නමුත් පොඩ්ඩක් වාස්තවයේ අසතුටින් නැති ආකාරයක මන්තර වාසයට සම්පූර්ණ එළිනෝ අමයාරින්නේ නැතා සතුටුයි. මෙන්නෝ විවතර සම්පූර්ණ වෙන්නේ නැති අවස්ථතු අනුහාරමකට සමුදාය මණ්ඩලයේ ඉන්නේ මේවා. විශාලතාවයට අනුගමනය කරන දේක සිදුවන යෝගාවචරයට අවබෝධ කරගන්න ප්‍රාණ කුලකරන්නේ අවයවෝ දැනමකට වරදක්වා සමානසේපා අවසානයේ අපේ පවහන්තුවට තවතාව අධි දිනවල වහන්සේට නිරෝධ ශක්තිය පතන කර වහන්සේට මේ අසීල වෙලා මේ අත්පලයෙන් නිමාවල දේවා සාදු සාදු සාදු සමාවනක් දෙන්නවා මේක මේක රිසර්ව් එකේ තියාගෙන ඉන්නේ නැතිේ ඕන වෙනකොට දෙනවා ටිකක් වැඩි ඇති තියා ඉන්නවද කැත්ත පොල්ලක් අතේ දාන. ගරු ස්වාමීන් වහන්සේ මම රැ පන්දුට ඉතාවය. මම අත කඳුලට ඉතාවය. අද කඳුල මාගේ හුස්ම ඉලක වන්නාසේ දැනේ. එම සිතිවිල්ලට ශරීරයට ගහන්න දානවා. මෙය නිශ්චයත්ව ගන්නේ. එය නැති කර ගැනීමට අවහසුයි. වහන්සේගේ පිළිතුරක් අපේක්ෂා කරමි. වහන්සේලාට ඉස්සරහ සයනයි. මේකට ඕනම වැඩේ මේ group meditation group එකේ ඉඳලා භාවනා කරන්න භාවනා කරනකොට group එක තීන්දුව කරන ලයිට් දානවද නැත්ද කියන තමයි තියෙන්නේ group එකේ නිසා බය වෙන්න දෙයක් නැහැ පිරිසක් එක්ක ඉන්නවා ඇත්තටම හින්න පුළුවන් ඉතින් මරින් මර ටික ටික ටික ටික අර බය ශේෂ්ත්‍රයට අනුසුද්ධාන ශේෂ්ත්‍රයට එකවර යන්නේ ටික ටික ගිහින් ටික ටික දාටි දානවා ටික ටික බය වෙන්න ආය ගන්න ආය දානවා මේ මේක කරලා තමයි අපිට මේ ඒ මරියාදාව, ඒ සීමාව, ඒ විශේෂයෙන් ටිකට ලොක් කරන්න පුළුවන්. ඒක නිසා මේ බය බය දන්න එක ලොකු දෙයක්. ඒකට කියන්නේ කෙලෙස්මයි. බය කියන්නේ වෙන මොකක්ද නැත්නම් කෙලෙස්මයි. ඒ නිසා තමන්ගේ ශ්‍රද්ධාව දර පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ තැනකදී මරණොත් මට හොඳක්. මම භාවනා කරමින් සීල පිළිමින් සීල තුන් අතර පින් බිම කියලා මරණ කමක් නැහැ කියලා සකස් කරගන්න. ඒ වීර්යයක් හදා ගන්න ඕනේ. වීර්ය නැති මනසේ දහස් හතර මරනවා. වීර්යවන්තයා එක සැරේ මැරෙනවා. ඒ නිසා මරනවන මැරිච්චා. මම මේකට මුහුණ දෙනවා කියලා ඊට පස්සේ පිරිසක් එක්ක නිතර වගේ භාවනා කරනකොට උගාවක් වෙලාවට යර සාමූහික සංඥාව නිසා අර එන තනි වුණා, කොටු වුණා, පාළු වුණා කියන බය නැති වෙන්න පටන් ගන්නවා. අනිත් එක මේක හොඳ ඉන්ඩිකේටරයක්. හොඳ දර්ශකයක්. මම දිනු වෙනවද නැද්ද කියන්නේ. ටික ටික හරි තමයි තේරෙනවා වෙනකට වැඩි බය අසරව තැනක, පාළු තැනක, අන්ධකාර තැනක ඉන්න පුළුවන් ගැතියක් ආයෙත් දැනගන්නවා මේ විදිහට තමයි මේ පැතුරක් පියාරිනා වගේ තමන්ගේ ආත්ම විශ්වාසය වැඩෙන්නේ කියලා. ඒකම පාවිච්චි කරන්න මේ උපමානයක් විදියට. ඒක නැත්තම් දර්ශකයක් සූචකයක් විදියට. ආයෙකල විදිහට වැඩ කර වැඩ කරන ගියාම හිතා ගන්න බෑ කොතනදීද මේක කැඩෙන්නේ කියලා. මේ ටික ටික ටික ටික තමයි නැතිලා යන්න පටන් ගන්න. එක්කෙනෙක් ওই බයට අන්ධකාරයට බය වුණාට හැම කෙනෙක් තුළම බීතිකාවක් ඇතිලා තියෙනවා. අපේ චරිතවල හැම කෙනෙක් තුළම බීතිකාවක් ඇතිලා තියෙනවා. ඒක මතු වෙන්නේ නැහැ. මතු වෙනද ගොඩක් කියලා කියන තපස් මාර්ගයට යනවා. ඒ නිසා ටික ටික ටික දැනගෙන මේක වැඩ කරන එක කායික මානසික සෞඛ්‍යට උගාවක් බලපාන. ඒක යට කරගෙන හිටියට මතු වෙන්න දෙන්නේ නැතුව අන්ධකාරට බය ගැතිය තියදී ලයිට් එකේ හිටියට පිළියමක් වෙන්නේ නැහැ. ඒක නෙමෙයි උත්තරේ. ටික ටික අපි ඔය කරමින් ඉදිරියට යන එක තමයි කරන්නේ. දරු ස්වාමීන් වහන්සේ ඉදිරි රාත්‍රී ධර්මදේශනාවේදී කාය වචී චිත්ත සංස්කාර නැදියෝ පිට පැමිණ චිත්ත පරිසංවේදී අවස්ථාව ගන්න විඥානය පැහැදිලිව පෙනෙන අවස්ථාව ගැන දේශනා කළේය. ආනාපාන සතිය කාර්යකට වඩාගෙන යන විට විඤ්ඤාය මෙහිදී කුමන ආකාරයකට පිළිද වහන්සේට අනුසෝපරණ මේ දෙක දැකපු නැති කෙනෙක් දැකපු නැති එකක් මොකෙන් පෙන්නන්නද ඉතින් ඉඳපු නැති රාශියක් කොහොම කියලා දෙන්නද ඒ නිසා භාවනා කරන කරන යන්න ඒ චිත්ත සංකාර පරිසංවේදීක නෙවෙයි අසම්බය චිත්ත සංකාරා කියන්න ඕනේ ඒ කාණපරසත් සූත්‍රයේදී පෙන්නනවා ඊට පස්සේ චිත්ත පරිසංවේදී කියලා තමන්ට අරමුණක් නැතුව වැටෙල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, නිින්ද කිල්ල නැති බව, බයක් නැති බව, සැකයක් නැති බව හොඳට තේරෙනවා. ඒ ටික මම කන මේ ඕන කියවිලා තියෙනවා. ඊට අමතරව තවත් මේක විස්තර කරන්න අමාරුයි. හොඳම දේ තමයි අත්දකින්න. එහෙම නැතුව වෙන කෙනෙකුගේ එක්කින් ණයට ගන්න බෑ මේක. නොසෝම් මාස විනා භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් නෝ බුදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිගෙන ත්‍රිපිටකයේ සූත්‍රවලින් චූලප්ති පාදකම සූත්‍රය දේශනා කිරීමට අවවාදකේ ලැබි. එම දේශනාව ඇසූ බොහෝ දෙනා ශ්‍රද්ධාවට ගැනීම සෝවාන්ය. තවස්සර පවන රෝගීකී මම දැන් නම් විස්තර කරනවා චූලප්ති පාදකම සූත්‍රයෙන් පස්සේ නාචේ පීතවත් විමාන වස්තු ගොඩාක් විචාර කරන ශාලංකා වගේ රටක ඒව පිළිබඳව හැඟීම ගොඩක් ඇති වුණා කියලා. ඒ වගේම අශෝක රජුගේ පිටත් කරපු දර්ශන දූත කණ්ඩායම ඒක එක්කනා ගිහිල්ලා ඒ ඒ පරිසරය හඳුනාගෙන ඒ සංස්කෘතියට ගැලපෙන්න කරපු දේශනා අනුව තමයි ඒ ඒ තැන්වල සාසනය පිහිටියේ. ඉතින් ඒකේ තම සාර්ථකම එක නැත්නම් එකම එක මේතු භාරත සාසනය කරන්නේ. අනිත්‍ය එක තැනකවත් මෙච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා ගෝධනෙක් උත්සාහ කරනවා මේ චුල්ලාති පදෝපම සූත්‍රයේ බුදුජාන මේ සාංචියේ ඉඳගෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ කල්චර් එක හදාරලා දෙනවා. යන්න හදන රට පිළිබඳව මාස 3ක් 10ක් හදාරලා දෙනවා. ඒක නිසා කිරුවයි කියලා. තෝරගෙනම කිරුවයි කියලා. නමුත් හරියටම මෙන්න මේක නිසයි කියලා කියන්න බෑ. ඒක සාර්ථක වෙච්ච නිසා අනිත් අසාර්ථක නොවිච්ච නිසා කියනවා. මේ ස්වාමීන් වහන්සේ මේ පසුබිමට මේ සංස්කෘතියට ගැළපෙන සූත්‍රයක් දේශනා කළා කියලා. නමුත් ඒක පළවෙනි එක වුණාට ඊට පස්සේ දිගටම සූත්‍රය අරගෙන තියෙන්නේ විමානවත්ව වේතවත්ව. ඒ නිසා ලංකාවේ බොහෝ විට දැඩි ඇදහිල්ලක් තියෙනවා. ඒ කර්මේශා කර්මඵලයේ පිළිබඳව මොකද උන්වහන්සේ තව සක්‍රියව දේශනා කරපු දේශනාව. සිල්හත්තිපදෝම සූත්‍රයේ තියෙන සත්‍ය දකින්නකම් අතරමඟ දකින දේවල් වලින් සංකීර්ණපත් වෙන්න එපා. සත්‍ය දක්වම යන්න ඕව ලකුණු කරගන්න අතවාසිය කරගන්න මොකද දිගටම යන්න කියන එක තමයි චුල්ලත්පදෝ සූත්‍රයේ තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආපු මානසිකාවේ වරණ දෙන්නේ නාම රූප වේකර වැදින හැකියාවක් තිබේ. අස්වාසවත් නිවිද ඒ රූප ආනන ටෙලිවිෂන් එකේ ඉක්මෙන් පෙනේ. අස්කන්ධික රූපය පෙනේ. බොහෝ වේලාවට මුළු ශරීරයම වදින ගොස් එළිය පමණට ඇති බව වැටහෙනවා. මේ එළිය නැති කියද්ද මනස ශරීරයෙන් දැනෙනවා. ශරීරයේ නොදැනුම ධාතු ක්‍රියාකාරීත්වය දැනෙනවා. අද දින මායාවේ සිදුලක්ක් යමේ අල්ලා ආවරණය කර මේ සමතම අවශ්‍යකම් කියන පරිශා කරන ලෙස විශ්විය. එක වේලාවකින් එය නැතිවිය. ඉසේ ඉන්නට හේතුව පැහැදිලි කරගන්න විලාසෙන්නේ උගා කරලා මම කියන මේ වගේ එක සිද්ධියක් වෙලා ඒක විස්තර කරන්න ගියාම වෙන්නේ අපි ඔතන ඉහිල වෙනවා. ඒක වෙන්නේ ජීවිතය කියන්නේ භාවනා කියන්නේ සිද්ධි වැඩක්. එකක් හයිලයිට් කරන්න ගිය ගමන් අපි ඒක අල්ලගත්තා වෙනවා. ඕකෙන් පණිවිඩයක් තියෙනවක නැවත නැතේ. එහෙම නැත්නම් එක එක එක එක විස්තර කරගෙන ගියොත් අර ලියන සිට මල්ල ඔබල බලනවා වගේ. කද්දාවත් කරනවා මේක එක විදිහක සැකයක්. එක විදිහක කුකුසක්. එහෙම නැත්නම් වෙන මොකක්ද එකක් ඒ කිසිම දෙයකට වැඩිය හොඳයි ඊගාට එන දෙයට අලුත් මුරක් අලුතෙන් මොන දේ එහෙම නැත්නම් මේ වෙච්ච එක කල්පනා කරන්න ගියාම එනේන චිත්තක්ෂණයක් අර වෙච්ච එකකින් බොහෝ බොහෝ ගෑවුනා වගේ වෙනවා ඉන්ට්‍රස්ට් වෙනවා ඒ නිසා මේ වගේ දේවල් වලට යනකොට ඒවා චිකිත්සාට ඉඩ නොතබා ඊගාට චිත්තක්ෂණයට අලුත් වීම සඳහා හිත හදාගන්න නැත්නම් ඔක්කොම විස්තර කරන්න ගියොත් එහෙම කවදාකවත් විස්තර ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ මේ චිකිත්සාවට උත්තර දීලා බේරන්න බෑ. චිකිත්සාව කියන්නේ ඒ වගේ මේ මේ මකරෙක් වගේ. හැමදේම සැක කරනවා අහනවා. එහෙම දුන්න නැත්නම් යන්න බෑ කියන්නේ. ඒකට කියන බබක් ගහන බබන් වල නිකයින බබන් යනවා කියලා නිකයි තියෙන්නේ. ඇත්තෝ වට උත්තර දෙන්න කියලා ඉවර කරන්න බෑ. ඉතස් සංයදිනා රූපයේ දිවි නිලෑම මන්දිරයේ කෙසේද? සෑම අරුණාවක් යනිට ඒ තාපන කරුවක් පමණයි. සත්‍යයේ කුද්දලේ නැරෙන්නේ සංස්කාර වතරයි. මේ නිවැරදිවයි අනුකම්පාව චින්තාමය වශයෙන් නම් හරි මට සාධාරණ සැකයක් තියෙනවා අන්දකලද කතා කරන්නේ. ඒ නිසා සත්‍ය වඩන්න ওই ධාතු මනසිකාරේ එන වෙලාවට මනම ධාතු වඩන මම ධාතු මනසිකාරේ වන්න යෝගාවචර කියන වචනයම බොරුපුරු. අද විචාර කරන්න බෑ මම මේක කරනවා ඒක කරනවා කියලා මෙතන එන දේ බලන එකයි තියෙන්නේ. මම දැන් ඉන්නේ අනිච්ච දුක බලවත්. මම දැන් සංඛාර උපේක්ඛා ඥානෙ. මම ඉන්නේ දැන් උද්‍යප්පේ ඥානෙ කියලා එක එකනා දාගන්න හදනවා. මං කියනකොට අන්තක්තු කියලා. ඔය පළඳගත්තට පස්සේ ගුණාට දිනයි කියලා කියනවා. ඒ නිසා ගුණාට දෙන්න එපා. පූර්ණිකවන මොකුත් එපා. එරදී බලන්න. එරදී බලනකොට මේ ඒක කවදාකවත් පරදින්නේ මම කරන දාර්ශනික කාර්ය දැන් මම කරන අනිච්ච දුක භාවනා මම කරන්නේ සලායතන භාවනාව කියලා කියනකොටම අපි යන්නේ ඉස්සෙල්ලාම හිත හදාගෙන යන්නේ. ඒකට කියනවා බ්‍රේන් බ්‍රේන් වොෂ් කරනවා. හිත තත්ත්වගත කරගන්නවා. ඒකෝට වෙන්නේ සත්‍ය දැකීම මහා වෙනවා. ඒ නිසා කිසියම් තත්ත්වයක් අතර ගන්න එපා. පැමිණිච්ච එක බලාගෙන යනකොට ඊගාට වෙන්න ඕනක පේන්නේ. බලන්නේ කොහොමද කියන එක විපස්සනා වෙන්නේ නැහැ. පේන්නේ මොකද්ද කියන එක තමයි විපස්සනා බලපාන ප්‍රශ්න. මම සාමාන්‍යයෙන් භාවනාවට වාඩි වෙනකොට බලන පන්සිලියල හොවරසින් මේ නේද ඒක අපේ ජීවිතේ පෝෂා කර තම සෑම සත්‍යයක්ම හිඳි මේ යන කම්මක පාදා නොකරන්නේ නිදාසින් කියනකට කොහොමද දවසෝ කරන්නේ. ඔය ඒක තමයි පහසුවක් දැනෙනවනම් කවුරුත් එක පිළිදා ගන්නවා කියලා අතන කවුරක්වත් අපේ ගමන්ට බාධා කරන්නේ නැහැ. කෙලස් විතරමයි. ඒ නිසා බලවත් තරම් අනිත්‍යක ආයතන මුදිතාවෙන් යුක්ත පිං බෙදා දීම ඒක නැත්තම් කෙලින් සත්‍යෙට ජීවිතේ පූජා කිරීම තමයි සහැල්ලුවක් දැනෙනවා නම් ඇත්තයි. එහෙම නැත්තම් ඒක සීලබ්බත පරාමාශයක් කරනවා. ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේ සතිය පිටාගෙන හැකියාව හොඳින් පොරොත්තු නොවන කියන්නේ සතිය ඉලාභාවින් මනාව ඇති විට කටේ කියලා උපකාරයෙන් දාන්න ගන්න. එතන මෙන්න එන දැන මනාව වෙන්නේ. කියලා එකතු වලට නිතරම දෙන්නට සිදු වෙයි. මෙය සතිය කැඩීමට හේතුවක් වේ. එළදීමේ පසුව නැවත සතිය ඉදිරියට හැකි වුවද සතිය අඛණ්ඩව පවත්වා ගැනීමට මහා බාධාකි. මනපාල සිටින අනෙක් යෝගීන්ට බාධාවක් දැයි සිටේ. මෙයට කුමක් කළ යුතුදයි ආරාමෝ නැයි. ඒ වගේම ඇත්තටම උත්තර දෙන්න පුළුවන් මේක වඩා කවදාකවත් කෙලකිරීමක් සතියට බාධා වෙන්නේ නැහැ. එහෙමනම් අපිට කියනවා සතියෙන් කෙලකිරීමට බෑ කියලා. සතියට මොනම දෙයක්වත් බෑ කියලා දෙයක් නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න. එතකොට තමයි සාන්තියක් තියෙනවා. සතිය කැඩෙන්නේ මොනවාද කෙලකිරීමක් ගමුකෝ. ඉතින් ඉස්සෙල්ලා සතිය නා කෙලකිරීමට පස්සේ සතිය නා අතරමැද කෙලෙස් නැහැ. එච්චරයි අපිට තියාගන්න තියෙන සමීකරණය. ඒ වැඩි වෙන්නේ ඉස්සෙල්ලා සතිය නා ඊට පස්සේ සතිය නා අතරමැද කෙලෙස් නැහැ. ඒක සතියෙන් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට වෛර කරන්නත් එපා, වැරද්දක් කියලා හිතන්නත් එපා, අල්ලපු අයට කරදර වෙයි කියලා හිතන්නත් එපා. Taman දැනගන්න ඕනේ දැන් මෙතන සතිය තිබුණා, මේ ටිකේ නෑ. ඊට පස්සේ ආයෙ සතිය තියෙනවා. නමුත් ඒ අතරමඟ කිසිම කෙලෙසයක් සිද්ධ වෙලා නැහැ. යෝගාචරණ අතරත් වෙලා නැහැ. ඒක හොඳට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් වෙනදා ලක්ෂ වාරයක් කියලා ගිහින් දැන් දන්නේ නැදන් කියලා ගිහිල්ලේ වැඩ ඔක්කොම පේන්න පටන් ගන්නවා. නමුත් ඒක වැරදිල්ලක් වැරදිල්ලක් කියන එක විතරමයි මෙතන තියෙන වැරද්ද. කිසිම වැරද්දක් නැහැ. ඒක සත්‍යයට යට කරන්න පුළුවන් කියලා බාරගත්ත දවසේ කෙලෙස් එක නතර වෙනවා. ඒකත් මට සාර්ථක කළා කියලා. ගරුතර ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාරයේ පසුව එන නිදි සුඛ අතරැති වෙනස කුමාරද කියලා කරුණාව පැහැදිලි කරන්න. මට විතක්ක ਵਿਚාර දෙක පැහැදිලි කරලා දුන්නොත් කොහොමද අත්දකින්නේ කියලා ඒ වචන වලින් මට මොනවාරක විචාර කරන්න. එනට ඕගොල්ලන්ගේ අත්දැකීම් පොඩ්ඩක්වත් මට නොදි මගෙන්ම ටැප් කරන්න හදනකොට දෙන්නේ නැහැ. ඕන තරම් ඔය විදිහට කොළ තියෙනවා ප්‍රශ්න තියෙනවා ලියන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ මොකක්ද අදාළකම. ශේනක පරිතුමාට පණියක් කරගෙන රජුරෝ මම වැලියුන් චාර්මගේ වැලියුන් මුචිලා වෙලා වැලි දනුව කරනවා දනුව කබරලා වෙපත්. ශේනක පරිතුමාට කැඩිටිගේ කැලේ වන්ද සාම්පලක බලාගන්න. ඉතින් ඒකනේ ඕගොල්ලන්ට වැලිලම අපරන්න කියන්න පුළුවන්. මට කැඩිච්ච කෑල්ල පොඩ්ඩක් දෙන්නද? එතකොට මට මේ වචන ටික පාවිච්චි කරලා කියතයි. නැත්නම් මම මේවා දාන්නේ නිකන් මූල ධර්ම මූල ධර්ම ප්‍රශ්න. නැත්නම් අදාළ නැති ප්‍රශ්න. නැත්නම් ධර්මයේ අර theory for the sake of theory ප්‍රශ්න. ඒවට මේ වෙලදී නසලකුවට එච්චර ප්‍රශ්නයක් නැහැ. මේ වගේ වැඩමුළුකදී ඌ එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. මේ වගේ භාවනා කරනකොට පසුව විතර යනකම් දැනෙන්නේ පරවක්ම කරලා තියෙන්නේ. මන්ද ඒ ලැබුණු කාය සහ චිත්ත වේගයට දැනුණු ආසාවක් වේගයට දැනුණු ආසාව නිසා නමුත් මෙවර වැදගන්නේ සියු අභියෝගාත්මක සාපෘෂිකයෙන් වහන්සේගේ චතුර ධර්මදේශනාවල පැහැදිලි කළ ආකාරයට උපදී අවිද්‍යා සංකාර විඥානයේ අභියෝගවලට මොහොතේ ශාකරන්නේ නැවත පාරම අරමුණේදී හමුවන බලාපොරොත්තු සමගින් සමගන්නේ තථා වාදයේ කරගෙන මේ දැන් අමුතු බොහෝ ආදයක් විදිහට ශක්තිය ලැබෙනවා. ශාරීරික සෞඛ්‍ය වහන්සේගේ ආරම්භු. ශක්තිය වහන්සේගේ ආරම්භු ඉස්සේවා සාදු නම ස්වාමීන් වහන්සේ ආනාපාන සති විදර්ශනා භාවනාවේ අවසානයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනෙන් එකක් පැහැදිලිව අවබෝධ වෙනවාද මෙසේ සිදුවන්නේ රූප වේදනා සංඥා සංස්කාර සියල්ල සියල්ලම මත නැතහොත් රූපය වේදනා සංඥා සංස්කාරයන් ඒවායින් එකකට මේක පැහැදිලි පිළිවන් සපයන ලෙස වහන්සේගේ කාරණාවෙන් ඉස්සරහා මේකෙත් මම කියලා දැනට ආනාපානය කරනකොට වැටේ හැටි මම කියන්නම් මට්ටමට ගිහිල්ලා ඉන්නවනම් එතකොට මට පුළුවන් ඒක අල්ලගෙන ඕක කියන්න. එහෙම නැතුව තමන්ගේ අත්දැකීම නොගා අංගයක් දෙකෙන් සම්බන්ධ නොකර අහන ප්‍රශ්න වලට මම කියන්නේ මූලධර්ම ප්‍රශ්න. අංගානේ theory for the sake of theory ප්‍රශ්න. මම මේ ඔක්කොගෙම වෙලාව ගන්න කැමති නෑ යගේ වෙලාව. ඒ නිසා කිම කැමති කෙනෙක් කියන දැන් තමන් ආනපාන සතිය කරනකොට මොකද්ද තමන්ට වැටහෙන්නේ? අන්න එහෙමනම් කියදාගේ මේකේ කොහොමද අනිත්‍යද කොහොමද දෝ කොහොමද අනාත්ම මේ ඇවිල්ලා තියෙන රූපත වේදනා සංඥා කියලා මම කර්මච්ච නිසා නෙවෙයි එහෙම කියන්නේ. ඒ ටික නැතුව මම අහස කොහොමද චිත්තන්නේ මට කැන්වස් එකක් ඒ කැන්වස් එක දෙන තු ප්‍රශ්න අහන්න එපා. ඒක කමඨං සුද්ධ කිරීමක් නෙවෙයි. ඒක නිකන් නහුදු මොන ධර්ම ප්‍රශ්න. දරු ස්වාමීන් වහන්සේ අපේ දේවල් ගැන සිටියේ සත්‍යයන්ට සිතක් නැති බව ඒක පහළවන සිදුවීමව ඔහු ක්‍රියා කරන බවක් කියයි. මෙහිදී සිත ලෙස සතර මහා ධාතුන්ගෙන් සැදෙනවා යමක් ඇති බව සිතුවිලි ඒවා සමග ලැබෙන යම් ශක්ති විශේෂයක් වශයෙන් සිතාසිතෙන්නේ නමුත් දේශනාවට අනුව දැනෙන්නේ යන්නේ සිත සහ සිතුවිලි කියා විමර්ශනය දෙකක් නැති බව කි. සාමාකර මේ පහදා දෙන්න ඕනසෙට දරනවා. මේකත් මූල ධර්මයි. නමුත් අභිධර්මයේ පැත්තෙන් කියනවනේ කියනවා හිතට චෛතසික වලට ඒකාලම්බන එකම අරමුණ ගන්නවා එක විදිහට උපදිනවා එක වෙලාවට මැරලා යනවා එකම පසු ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ. ඒ අභිධර්මයේ ඔය ඔය දුරු කරපුවා එහෙම තමයි කියන්නේ. ඒ නිසා හිතක් තියෙන බව පේන්න බෑ හිතවිලි නැතුව. ඒ නිසා හිත හිතවිලි දෙකම එකවර පහළ වෙන්නේ එකම අරමුණ ගන්නෙ එක වෙලාවට නිරුද්ධ වෙන්නේ එකම ඉම්ප්‍රෙෂන් එක ලබන්නේ. ඒ නිසා මේ දෙක මොහොතක් රැල්ලක් වගේ සම්බන්ධයක් තමයි පෙළෙන්නේ. අපි අරගෙන කියනවා පැය එකමාරක් බලාපොරොත්තු වෙනවා පැය එකමාර පණලා විනාඩි 20ක් විතර වැඩි කර අරගෙන. ඉතින් අපි මෙතන සිට අතර දක්වා කාලය සක්මන්ට අරගෙන අතරට අපි නැවත සාමූහික පරියන්කයට එකතු වෙනවා. වෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක පමා වෙනවා නැත්නම් වෙන ප්‍රශ්න නැත්නම් අපි මේක අපි ධර්ම සාකච්ඡාවේ නැත්නම් ප්‍රශ්න විචාරක වැඩ පිළිවිලේ හිමාවාසෙන් සටහන් කරනවා. සියලු දෙනාටම දිරුවන් සරණයි.